ඒ ඊට අමතරව අපි සාකච්ඡා අනුග්‍රහිතයක් වශයෙන් ධර්ම සාකච්ඡා කරනවා. ඊට අමතරව පරියංග භාවනා යෙදෙනවා, සක්මන් භාවනා යෙදෙනවා. මේ විවිධාකාරයෙන් අපි තීන දෘෂ්ටිය ඍජු කර ගැනීම සඳහා කටයුතු කරන්න. ඉතින් ඒ විදිහට සුත්තමේ වශයෙන් අනුග්‍රහ කිරීමේදී සර්වචන් වහන්සේ විසින් මේ අවස්ථානුකූලව දේශනා කරන ලද ධර්ම කොටාස අපි නැවත නැවතත් සිහිපත් කර ගන්නවා. හැකිතාක් දුරට අපි මේ කෙනියන භාවනාමය ජීවිතයට ගැලපෙන ආකාරයට. ඉතින් මේ වැඩමුළුව සඳහාත් මම තෝරාගත්තේ අපි පසුගිය දවස්වල සාකච්ඡාවට භාජනය කළ නිබ්බේධික සූත්‍රයයි ඒ නිබ්බේධික සූත්‍රය කියන එක ਸਰුවඥ දේශිත සූත්‍ර පිටකයේ අංගුත්තර නිකායේ චක්ක නිපාතේ සඳහන් වෙලා තියෙනවා ඒ චක්ක නිපාතේ කියලා කියන්නේ <clears throat> හයේ ගොඩවල් හයේ ඉලක්කමට ගැලපෙන ධර්ම කොටාස. ඉතින් මෙතනදී සරුවචනාංශයේ බාහිර හේතුවක් නැතුව සරුවචනාංශයේ විසින්ම භික්ෂුන් වහන්සේලා බණවලා මතක් කරනවා නිබ්බේධක පරයායන් හෝ ධම්මපරයායන් දේශිස්සාමි කියලා මාන්නි මම නුඹලාට නිබ්බේධික පරයාය නම් වූ ධර්ම කාරණාවක් විස්තර කරන්න යන්නේ කියලා මාතෘකාවක් තබනවා. ඒකල්ලා මේ මාතෘකාවේ වටිනාකම කුළු ගැනීම පිණිස එහෙම නැත්නම් ඒක හිතට කාවැද්දීම පිණිස තං සාදුකං සුනාත කියලා විධානයක් කරනවා. ඒක මනාකොට අසව්. මනසිකරෝත ඒක හොඳට <clears throat> මෙනෙහි කරව. එහෙම නැත්නම් හිතී දරා ගනිව්. භාෂිෂාමිති ඔන්න මම කියන්නයි හදන්නේ කියලා. මේ සබාව අමතලා සබාවේ අවධානය ਸਰවචනාචි දිහාවට ලබා ගන්නවා. ඉතින් ඒ ਸਰවඥ දේශනා විලාසවල බලනකොට හුඟක් තැන්වලදී සරුවචනාංශයේම දේශනාවක් කරන්නේ යම්කිසි අදාළ සිද්ධියක් පසුබිමක් නිදානයක් ඇතුවයි. ඉතින් මේක එහෙම අදාළ සිද්ධියක් පසුබිමක් ඇති එකක් නෙවෙයි. මේවට ඒ නිසා කියනවා කත්විකම්මිතා ප්‍රශ්න දේශනා කියලා යමක් කියාදීමේ ආශාවෙන් පිරිස කෙරෙහි අනුකම්පාවෙන් මේක දැනගත්තොත් මේ භාවනා කරන පිරිස වලට භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිවණක් පිරිසට යහපතක් වෙයි කියන හැඟීමෙන් කරන දේශනයක්. ඉතින් මේ නිබ්බේධික පරියාය සූත්‍රය <clears throat> මේකට සංගීතකාරක ස්වාමීන් වහන්සේ නම තියලා තියෙන නිබ්බේධික සූත්‍රය කියලායි. ඒ සූත්‍රයත් මේ වගේ සර්වචනාංශයේම මහා කරුණාවෙන් මහා ප්‍රඥාවෙන් දේශනා කරන ලද්දා. ඉතින් මේ සූත්‍රයේට මේ හයේ ඉලක්කමට නැත්නම් චක්කනිපාතයට වැටෙන්න හේතු දෙකක් තියෙනවා. ඒ මොකද නිබ්බේධික කියන වචනය අපි ඊට කලින් තෝරාගත්තොත් ලියාගත්තොත් නිර්වේදය කියන සංස්කෘත වචනයයි පාලියට නිබ්බේදය කියලා සඳහන් වෙන්නේ ඒක වචන නිර්වේදය මේ නිබ්බේදය කියලා සංස්කෘත වචනයෙන් පාලි වචනය. ඒ නිර්වේදය කියන එකෙන් අපිට සිංහල අර්ථයේ තියෙන අවබෝධය කියන එකයි. යමක් නිර්වේද කරනවා කියලා කියන්නේ අවබෝධ කරගන්නවා කියන එකයි. ඒ නිසා නිබ්බේද පරියාය සූත්‍රය කියලා කියන්නේ බුද්ධ දේශනාව නැත්තම් <clears throat> ਸਰවචනාසිගේ ඉගැන්වීම අවබෝධ කර කරගත හැකි හය ආකාරයක් කියලා වගේ මේක අපිට සාමාන්‍ය අදහසක් ගන්න පුළුවන්. ඉතින් ඒ නිසා මේ නිබ්බේධ පරියාය සූත්‍රය හය පැත්තකින් මාත්‍රිකා හයකින් ਸਰවචාන්සේ විස්තර කරනවා. මේ සඳහා ਸਰවචාන්සේ ඉදිරිපත් කරගන්නේ කාමය එක මාතෘකාවක් විදිහට. කාමයේ අවබෝධ කිරීමෙන් සසර අවබෝධ කරනවා නිවන අවබෝධ කරනවා සාක්ෂාත් කරන්නේ සිද්ධ වෙනවා. ඒ වාගේම වේදනා චෛතසිකය වේදනාව පිළිබඳව දැනගත්තොත් ආත්පස දැනගත්තොත් අපි සාමාන්‍යයෙන් වේදනාව හඳුනන්නේ නපුරු නරක ධර්මයක් විදියට. නමුත් ඒක පිළිබඳව ආත්පස දැනගත්තොත් ඒ හරහාම නිර්වේදයක් ලබන්න පුළුවන්. නැත්තම් මේ සංසාරේ කෙලවර කරන්න පුළුවන්. ඒ වගේම සංඥා මේ ලෝකයේ හඳුනා ගැනීම සඳහා අපි සලකුණු තැබීම් කරනවා. නැවත නැවත හඳුනා ගැනීම සඳහා අවසානයේ සලකුණු ටික අපි විශාල අනතුරක හෙලනවා. අපි ලොකු පටලැවිල්ලක ඇති කරනවා. sannivedanaye සම්පූර්ණයෙන් අවුල් කරනවා. යන්නේ කොයිද කියලා අපම මල්ලේ පොල් කියන තරමට යනකම් මේ සංඥාව අපි පටලවලා තියෙන්නේ. නමුත් මේ සංඥාවේ පටලැවිල්ල දැනගත්තොත් ඒකත් අවබෝධයට හේතු වෙනවා. මේ sannivedanaye ඍජු කර ගැනීමෙන් ඇත්තටම එතකොට වෙන්නේ මේ හෘද වස්තුව සහ මොළය අතර හොඳ සංනිවේදනයක් වෙන්න පටන් ගන්නවා. දැන් හෘද වස්තුවයි මොළයයි අතර සම්පූර්ණ විරසක භාවයක් මේ සංඥා පටලවිල නිසා. ඒ වගේම gedara දින්නෙක් අතර හැම තැනම ඒ අවුල තියෙනවා. නමුත් ඒ අවුල නපුරු දෙයක්. නමුත් අවබෝධ කළොත් ඉවරයි. ඉතින් ප්‍රශ්නේ ඉවසෙන් දෙනවා. ඒ වගේම ਸਰවඥාන්සේ ආශ්‍රව ධර්ම කියලා නිතරම අපේ හිත හිතට එන ඕනෙම නව අත්දැකීමක් නව සංසිද්ධියක් අර පරණ ආශ්‍රව වලින් කෙලසෙනවා. පරණ දේවල් වලින් ඒකේ ගඳ ගස්සනවා. ඒ නමුත් ඒ ආශ්‍රව ධර්ම පිළිබඳ හොඳ අවධියක් නිර්වේදයක් තියෙනවා නම් ඒක සසරෙන් කොට එන කාරණාවක් වෙනවා. ඒ වගේම කර්ම රැස් කිරීම අපි දැන නොදැන සිද්ධ වෙනවා. අපි මොනවා හරි රැස් කරනවා. රැස් කරන දේ ගොඩාක් නරක දේවල්. ඒ නිසා රැස් කිරීමේ අවසානයේ මොකද වෙලා තියෙන්නේ අපි දන්නේ නැතුව අපායට ඇදගෙන යනවා. හරකෙක් නාස්රණුවක් දාලා ඇදගෙන යනවා වගේ නරකට දුකට මේ නපුරට ඇදගෙන යනවා මොකද මේ කර්ම વિશે දන්නේ නැති නිසා. නමුත් කායේසානපුරෝ කර්ම વિશે හොඳට දැනගත්තොත් ඒ නපුර නතර කර ගන්න පුළුවන්. ඒ වගේ තමයි දුක් වේදනාව පිළිබඳව දුක වෙනම අරගෙන සර්වචන් සඳහන් කරනවා ආර්ය සත්‍ය. ඒ අනුව බලනකොට කාමය, වේදනා, සංඥා, ආශ්‍රව, කම්ම, දුක්ඛ කියන මේ මාතෘකා හයම බැලුව බැලමට කෙලස් එහෙම නැත්නම් පිරිහිච්ච දේවල් නපුරු දේවල් නමුත් ඒක පිළිබඳව මන අවබෝධය යථාබෝධයේ මුලැමැදාග හොඳට පිරිසිදු දැනීම නැත්තම් නිර්වේදය ඒ ඒ දේවල් වලින් බේරීමට තියෙන එකම මාර්ගය මේවා අයින් කරලා බෑ කරන්න මේක තීරුම් ගැනීමමයි කරන්න තියෙන්නේ ඉතින් අපි මේ නිබ්බේධික සූත්‍රය මේ විදිහට ඉස්සරහින් තියාගෙන අපි මේ ගත කරන්නේ 37 වෙනි වැඩමුළුවන ඊට ඉස්සලා තුනකදී මේ කාමයේ කියන මාතෘකාව සාකච්ඡා කරා වේදනාව කියන මාතෘකාව සාකච්ඡා කරා සංඥාව කියන මාතෘකාව සාකච්ඡා කරා ඉතින් අනෝ මට අද අවස්ථාව ලැබිලා තියෙන්නේ මේ වැඩමුළුව සඳහා මේ ආශ්‍රව ධර්ම කියන මාතෘකාව අරගෙන ඒ අනුව ධර්ම දේශනාවලියක් දේශනා මාලාවක් පවත්වන්නයි. ඒ නිසා මේ කාරණා හයකින් නිර්වේදී විස්තර කර නිතා සරුවචන් වහන්සේ මේකට මේක චක්කනිපාතයට ඇතුල් කරලා තියෙනවා. ඒ වාගෙම තමයි මේ ආශ්‍රව වගේ මාතෘකාවක් ගත්තට පස්සේ මේ මාතෘකාවෙත් හය පැත්තක් සරුවචන් වහන්සේ විශාරද භාවයේ පිණිස පරිචේ පිණිස පාණ්ඩිත්‍ය පිණිස දැනගත යුතුයි කියලා සඳහන් කරලා තියෙනවා. ඒකෙදී ආශවා භික්කවේ වේදිතබ්බා මේ ආශ්‍රව කියන එක මහණෙනි දුරුවන් කරන්නම් ඒකත් එක්ක යාළු වෙන්න වෙනවා. ඒකේ හාත්පස දැනගන්න වෙනවා. ඒකේ අලගිය මුලකේ දැනගන්න වෙනවා. ඒකේ මුලැමැදාක දැනගන්න වෙන නිසා ආශ්‍රව කියන දේවල් නපුරු තමයි. නමුත් ඒක දැනගත්තේ නැතුව හරියට භයානක ලෙඩක් ඇති කරන රෝග විස බීජය විෂක් නමුත් විෂ බීජය හඳුනාගත්තේ නැත්නම් කවදාකවත් ඒකට නියම බේත දෙන්න බෑ. ඒ නිසා අපිට විෂ බීජය හඳුනා ගැනීම සිදු කරන්න වෙනවා. ඒ මූලය හොයාගන්න වෙනවා. ඒ වගේ ආශ්‍රව ධර්ම පිළිබඳව පළවෙනිම පැතිකඩ තමයි මේ ආශ්‍රවයන් කාමයන් කියන එක මාතෘකාවෙන් වෙන් වෙන්නේ කොහොමද? වේදනා කියන මාතෘකාවෙන් වෙන් වෙන්නේ කොහොමද? සංඥා කියන මාතෘකාවෙන් වෙන් වෙන්නේ කොහොමද? ආදි වශයෙන් ආශ්‍රව තනීම හිටගන්නේ කොහොමද? ආශ්‍රවවල තියෙන නයිසර්ගික ලක්ෂණ මොනවද? ආශ්‍රවවල තියෙන පෞද්ගලික ලක්ෂණ මොනවද? ස්වභාව ලක්ෂණ මොනවද අත්‍යන්ත ලක්ෂණ මොනවද කියලා මේ ආශ්‍රව හඳුනා ගැනීමයි මේ ආශ්‍රවහරා නිර්වේදේ බලාපොරොත්තු වෙච්ච එකනගේ පළවෙනිම කෘත්‍ය වෙන්න ඕනේ නැත්නම් යා හිත මෙහෙවන්න ඕනේ භාවනාදී ඒකටයි ඉතින් ඒ නිසා අද වැඩමුළුවේ පළවෙනි දවසේදී අපි උත්සාහ ගන්න මේ කාලය මේ භාවනා කරන පිරිසක් වශයෙන් තම තමන් ගත කරන මේ භාවනා ජීවිතයේට ආධ්‍යාත්මික ජීවිතයට මේ ආශ්‍රව කියන ධර්මය මොන මොන ආකාරයෙන් අපිට වටහා ගන්න පුළුවන්ද? ඒ සඳහා අපිට දැනනවත් යම් ප්‍රමාණයක පසුබිමක් තියෙනවා. අපි ඒක කලුපිරිමැදලා සුද්ධ කරලා තියුණු කරගන්නයි ධර්මදේශනා වාර්ධි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මේ ආශ්‍රව ධර්ම සඳහන් කරන්නේ කෙලස් වශයෙන් බලනකොට ඊටාම අඩියම තියෙන හුඟාක්ම හැංගිලා වැඩ කරන තිරේ පිටිපස්සේ ඉඳගෙන වැඩ කරන හරියට කියනවා මහා රට රාජ්‍ය වල හොරමරකම් කරන හොරකල්ලියක ප්‍රධාන නායකයා වගේ කෙනෙක්. එයා කවදාකවත් පේන්නේ නැහැ. එයා අල්ලන්නත් බෑ. එයා හොරකල්ලිය මිනිස්සු අඳුරන්නේත් නැහැ. අන්න වගේ මේ කෙලස් බලමුළු හරහා තමයි මේ අපේ නපුර සිද්ධ වෙන්නේ. මේ කෙලස් ධර්ම තුනක් බලමුළු තුනක් ශත්‍රුපාක්ෂික බල හමුදාවේ බලයනි තුනක් සරුවචනස හඳුනාගෙන තියෙනවා. වීතිකම කෙලෙස්, පරිඋත් ทาน කෙලෙස් සහ අනුසය කෙලෙස් කියලා. ඒතර මේ ආශ්‍රව ධර්ම වැටෙන්නේ අන්න ආශව අනුසය කියන දෙකම tire පිටිපස්සේ ඉඳගෙන හොල්මන් කරන ධර්ම. ඒවා මේ වීතික්කම මට්ටමේ නැත්නම් උල්ලංඝනය වෙන මට්ටමේ නපුරු නරක බැලුව බැලමට මූණ කළු පාට දේවල් නෙවෙයි. හැම වෙලාවෙම වැඩ හැබැයි ඒ ආශ්‍රව ධර්ම වැඩ කරන හිත ආйти චිත්තසංතානයිති පුද්ගලයාවත් යා නපුරෙක් විදිහට හඳුනන්නේ පේන්න තියෙන හොඳ ගොඩ පෙරක දෝරුවෙක් වගේ. තමයි වෙනුවෙන් ඔපිනියන් දෙමින් කටයුතු කරන හොඳ මේ මිත්‍ර මිත්‍රෙක් වගේ. නමුත් ਸਰවචනස අපිට අවවාද කරනවා ਸਰවචනස අපිට අනතුරු අඟවනවා. මෙයා මිත්‍ර ප්‍රතිරූපකේ මෙයා හැම වෙලාවෙම tire පිටිපස්සේ ඉඳගෙන අපායට පාර කපනවා, මාර බල වේග වලට ඉඩ සලසනවා, තමන්ම රවට්ටා ගන්නවා වරදට පොළඹවනවා වංචනික දියාවට යොමවනවා ෂටගති වලටපත් කරනවා මායාවී ගති වලටපත් කරනවා අන්තිමට මෙයා කරන්නේ සියලු වැරදි වලට අපිට අපාගත වෙලා ගෙවන්න වෙනවා. එහෙම නැත්නම් මිනිස්සු ඉස්සරහා වශ තමන්ට තරම් නොවන විල්ලජ්ජා තත්ත්වවලටපත් වෙනවා. ඒක නිසා මේ ආශ්‍රව ධර්ම පොතේ පතේ ඉගෙන ගන්න එක බැරුවමත් නෙවෙයි. නමුත් ඒකෙන් ඊටාම ඩිංගිත්යි දැක ගන්න පුළුවන් වෙන්නේ. ඒ දැකගත්තත් කවදාකවත් ඒ පුද්ගලගේ චරිතය වෙනසක් ඇති කරන්නේ කොච්චර ආශ්‍රව ගැන දැනගත්තත් පොතේ දැනුමි. මම ඒක නැවතත් කියනවා ආශ්‍රව ධර්ම අපේ ජීවිතයට තදබල නපුරක් කරනවා. ඒ නපුර කරන්නේ නිතරම අවදියේ සිටීමෙන් එයා එනේන චිත්ත પરම්පරාව කෙලසීමෙන්. නමුත් ඒක පිළිබඳ පොතේ දැනුම කොච්චර තිබ්බත් පුද්ගලයාගේ රුචි අරුචිකමට හෝ පෞරුෂත්වයට හෝ එයාට කිසිම වෙනසක් ඒ මූල ධර්ම දැනුමෙන් වෙන්නේ නැහැ. මූල ධර්ම දැනුම නැතුවත් බෑ. ඒ නිසා අපිට සිද්ධ වෙන මූල ධර්ම දැනුමින් දැනගෙන ඒ ඒ දැනුමින් යුක්තව ගන්න හුස්මක් ආස ආස්වාස පාස ප්‍රස්වාස පාස වමක් පාස දකුණක් පාස රූපයක් බලන වෙලාවක් පාස සද්දයක් අහන ගන්ධ රස පහස විඳින කැමැති අකමැති පහළ වෙන හැම වෙලාවෙදීම මේකට මේ ආශ්‍රව රිංගගෙන කරන භූමිකාව මොකක්ද කියලා දැනගන්න නම් මූල ධර්ම දැනුම අවශ්‍යයි ඒ නිසා මූලධර්ම දැනුමෙන් පුද්ගලයාගේ චරිතයට වෙනසක් කරන්නේ නැහැ. රුචර්ජකම් වලට වෙනසක් කරන්නේ නැහැ. ඒක බොහොම මතු පිටයි. නමුත් ඒක නැතුව බෑ. ඒ නිසා අපිට බණකින්, ධර්මදේශනාවකින්, පොතකින්, පාතකින්, ධර්ම සාකච්ඡාවකින් මේක තේරුම් අරගන්න ඕනේ. නමුත් ඒක තේ පොතෙන් වැක්කිරුවට, පොතෙන් දුන්නට දැනුම ඒක හරියට ප්‍රයෝජනේ සලකලා අවස්ථානෝචිතව යොදා ගැනීම ඒ පුද්ගලයාගේ යෝනිසමංස්කාරය අයෝනිසමංස්කාරණෝන සිදු වෙනවා. ඒ පුද්ගලයාගේ අන්වේ ඥාන ප්‍රමාණයට, චින්තාමය ඥාන ප්‍රමාණයට, තර්ක ඥාන ප්‍රමාණයට තමයි අර පොතේ දැනුම වැඩට යොදවා ගැනීම තේරෙන්නේ. ඒක හරියට අර මොහොඩ වඩුවෝ ආයුධත් එක්ක පොරබදනවා වගේ මේ පොතේ දැනුම දැනි වෙන්න දැඩි වෙන්න සමහරු එකෙන් වෙහෙසටපත් වෙනවා. නමුත් ਸਰවඥ දේශනා කවදාකවත් වෙහෙසටපත් කරන්න කරන එකක් නෙවෙයි. ඊටාම සූක්ෂම තියුණු උපකරණ හරියට වෙලාවට පාවිච්චි කෙරුවොත් හරියටම කාරණා විශ්ත කරගන්න පුළුවන්. ඉතින් මේ වෙලාවට පාවිච්චි කරන්න ඉස්සලා ඒක චින්තාමේ වශයෙන් දැන ගැනීම අතින් අපි දෙන්නේ සමාන නැහැ. ඔතනනම් එකම දේ එකම පාඩම එකම ගුරුවරට ලැබුවා අපි ඔක්කොටම ඉගෙන ගන්න පුළුවන් වෙයි. නමුත් ඒකෙන් උකහා ගන්න ප්‍රමාණය, තීරුම් ගන්න ප්‍රමාණය, ණය විපස්සනාට දාලා ගන්න ප්‍රමාණය අපි අපි අතර වෙනස් ඒ තේරුම් ගන්න ප්‍රමාණය හැටියට නැත්නම් අපේ චින්තාමය ඥානවල හැටි හැටියට තමයි අපිව ක්‍රියාවට නංවන්නේ. නිසා සුතමේ ඥානෙදලා ක්‍රියාවට නැංවීම අතර අපි අපි සංසාර ගෙනාපු මේ යමක් වටහා ගැනීමේ හැකියාව යමක් දිරව ගැනීමේ හැකියාව තද බල මෙහෙවක් කරනවා. ඒක ඉතින් අපිට වෙනස් කරන්න බෑ. ඉතින් නැවත නැවත සිතමේ ඥාන යොදමි. ඒ සතියෙන් අප්‍රමාදයෙන් එළඹ සිට සත්‍යයෙන් උත්සන්නව ආසන්නව සිද්ධියක් තියා ආශ්‍රව දැනගන්නා සුල්ලේ ආශ්‍රව ධර්ම අල්ලා ගන්නා සුලුව බලන ඔත්තුකාරයෙක් තමයි යෝගාවචරය කියන්නේ. රහස් ඔත්තුකාරී. එබැවින් විදිහට කියනවා නම් ආශ්‍රව ධර්ම ඇවිල්ලා අපේ ගබඩාවල් හොරකම් කරන යනවා. එහෙම නැත්නම් අපේ වතුර ටැංකියට වස දාන. එහෙම නැත්නම් নানা විදිහට අපිට කරදර කරනවා. ඉතින් ඒක මහ භයානක දෙයක් වෙන්නේ. ඉතින් ඒ නිසා අපිට නිලැඳුම් ඇඳගත්ත පොලිස් කාර්යයට දාලා අල්ලන්න බෑ. මොකද ආශ්‍රෝ ධර්ම දැනටමත් අපේම කාර්ක සභාවේ ඉන්නවා. අපේම ඇමති මණ්ඩලේ ඉන්නවා. දැනට අපේම මිත්‍ර මිත්‍රයන් අතර ඉන්නවා. ඒ නිසා යාට ඕන වෙලාවක යන්න එන්න පුළුවන් කොහොමඩක්වත් දන්නේ කොයි මිනිස්සයාද ආශ්‍රවයන් සදා වැඩ කරන්නේ කියලා. පිනු පිනුවට යා මිත්‍ර ස්වරූපයෙන් තමයි ඉන්නේ අපේ භාරතාරකාරී වගකී යුතු විධායක බල සහිත කෙනෙක්. හැබැයි වැඩේ වෙනකොට සම්පූර්ණ අනර්ථකාරී දෙයක් සිදු වෙනවා. අනේ එහෙම තත්ත්වදී මේ වෙන නපුර වළක්ව ගන්න නම් අපිට තියෙන උපක්‍රමයේ තමයි මේ පුද්ගලගේ ෂටකම වගේම අපි රහසොත්තු සේවාවක් හරහා තමයි ඒ රාජසොත්තු සේවාය කරන විධායක බලතල සීලක් කියන්නේ හැම කෙනාම සැකකරනද සැකල හැසිරීම දිහා බලන්න. බලනකොට සමහර විටක අල්ලගන්න පුළුවන් වෙයි. යා වැරදි තීන්දුවක් ගත්තොත් භයානක චර්ච ඝාතනය සිදු වෙන්න පුළුවන්. මොකද ඒකෙන් තමයි රජුරු අන්තිමට විනිශ්චය කරන්නේ. නමුත් ඒ රහස්සතු සේවාව නැතුව කවදාකවත් මේ මිත්‍ර ස්වරූපයෙන් සුදු ඇඳගෙන මේ වැඩේ කරන මනුස්සය අල්ලන්න බෑ. ඒ නිසා මේ ਸਰවචනංශ අපට දීලා තියෙන මේ මේ වගකීම භාරය මේ දුහරය මේ සාමාන්‍ය ලෝකායත විශයක් නෙවෙයි. ඒක යෙදිලම කරන්න ඕනේ. කෙරුවේ නැත්තම් අල්ලගත්තේ නැත්තම් දිගටම මේ ආශ්‍රව ධර්ම නිසිසේ ඒකාකාරීව වද දෙමින් සංසාරයක් ගැටලනවා. අල්ලගත්ත දවසේ දැකපු දවසේ අපිට බුදුම හිතෙනවා බය හිතෙනවා මෙතෙක් කල මෙයාට නේද කිරිපෙව්වේ මෙයාට නේද අපි කණ්ඩ දුන්නේ මෙයාට නේද බොණ්ඩ දුන්නේ මෙයාට නේද අපි වැදගත් අමුත් එක් විදිහට සැලකුවේ මේ පුද්ගලයා හරහා නේද මේ වැඩේ වෙලා තියෙන්නේ කියලා ඒක නිකන් උපමාවට කියනවා හරියට හොරෙකුට තමන්ගේ පුතෙකුට වේ සලකපු කෙනා යා පුතෙක් නෙවෙයි හොරෙක් කියලා තේරුම් ගන්න දවසේ කොහොමද මේ தත්ත්වය දිහා බලන්නේ අනිත් වගේ තමයි මේ ආශ්‍රව ධර්ම දැකපු දවසේ තේරුම් අරගන්නවා අපි මෙතෙක් කල සංසාරේ මොකද්ද කරේ මේ දර්ශනයෙන් ආශෝ ධර්ම හරියට දැකීමෙන් බුදුරජාණන් වහන්සේගේ මේ චීන කන්නාඩිය හරහා දැකීමෙන් පස්සේ අපි ජීවිතය දිහා බලන හැටිත් ලෝකේ දිහා බලන හැටිත් බුදුන් දිහා බලන හැටිත් ධර්මයේ දිහා බලන හැටිත් සංඝයා දිහා බලන හැටිත් සීලෙ දිහා බලන හැටිත් සතිය දිහා බලන හැටිත් සම්පූර්ණ වෙනස් දෘෂ්ටි කෝණයකට යනවා එනිසා ඒක හැබෑ වෙනසක් ඇති කරනවා. නමුත් මේ මම කියපු විදිහට ඒක වෙන්නේ ඉසලසූත්‍ර මේ වශයෙන් අහලා යම් ප්‍රමාණයක් එක උකහාගෙන ඒ උකහාගත් දැනුමේ යුක්තව හැම සංසිද්ධියක්ම අලුතෙන් බලන්න ඕනේ අලුතෙන් ඉපදිච්ච බබෙක් වගේ. අලුතෙන් නිකන් වෙනමම දෘෂ්ටි කෝණයකින් මේ දේවල් එහෙම යnderලා සිද්ධි සාමාන්‍ය යnderලා ඒ සිද්ධි තියා පැත්ත කරලා බලන්න හිටියොත් වීතික්‍රම කෙලේශයක් නෙවෙයි පරිඋත්ථාන කෙලේශයක් නෙවෙයි යට තියෙන ආශේ ධර්ම අනුශේ ධර්ම වැඩ කරන හැටි දැක්කොත් ඒක ඒ ඒ පුද්ගලයාට අනිවාර්යයෙන්ම පරිවර්තනයක් වෙනසක් ඇති කරන අතර තදබල ජුගුප්සාවක් එන්න පටන් අර ගන්නවා මේක කවදානම් කවුරු හරි දකීද දැකපු දවසේ මනසට මොනවා හිතෙයිද මේ බුදුරජාණන් අපිට දෙන්න හදන පණිවිඩය මොන වගේ එකක්ද කියලා මේ අර අපි හිතාගෙන ඉන්න ක්‍රමේ නෙවෙයි දකින්නකම් හිතාගෙන ක්‍රමේ නෙවෙයි දැක්කට පස්සේ ඒ නිසා සර්වචනංශ මේ ආශෝ ධර්ම ගැන කතා කරනකොට විශේෂයෙන්ම ඔය මේ නිබ්බේධික පරියාය සූත්‍රයට අපිට සාධක සූත්‍රයක් වශයෙන් ගන්න පුළුවන් සබ්බධම්ම මූලපරියාය මේ සබ්බාසව සංවරපරියාය සූත්‍රයේ ඒකේ හරිය ලස්සන සරුවචනාංශයේ ස්වයම් තමන්ගෙම කැමැත්තෙන් ඒ ආශ්‍රවයන් වැඩ කරන සිටියම ඇඳලා පෙන්නනවා මෙන්න මෙහිමයි ආශ්‍රව වැඩ කරන්න කියලා. ඒක හඳුනා දීලා ਸਰවඥ සඳහන් කළා තියෙනවා ඥානතා භික්කවේ අහං ඥානතෝ භික්කවේ අහං පස්සතෝ ආසවාණං khයං වදීමි කියලා. අහං අහං ආසවාණං khයං වදාමි කියලා මහණනි මේ ආශ්‍රවයන්ගේ ක්ෂය කිරීම ආශ්‍රවයන් ගවන් කිරීම ආශ්‍රවයන් නිරෝධයටපත් කිරීම ආශ්‍රව දන්නා කෙනාට දක්නා කෙනාට පමණයි වෙන්නේ කියලා මම කියන්න කැමතියි. ආශ්‍රව ආශ්‍රවයෙන් දන්නේ නැති තාක්කල් අපි කරන්නේ වඩන එක තමයි. හොරෙකුට තමන්ගේ පුතෙකුට සේ සලකලා කටයුතු කරන එකයි. ඉතින් ආශ්‍රව ධර්ම නිසිනින්ද තමන්ගේ බැලේලාගෙන වැඩ කරනවා. කවදා හෝ ඥානතෝ භික්කවේ අහම් පස්සතෝ ආශවණං khයං වදාමි කියලා ආශ්‍රව ආශ්‍රවයෙන් දැනගත්ත දවසේ ආශ්‍රව ආශ්‍රවයෙන් දැකගත්ත දවසේ ඒ වන්සට වෙන කරන්න දෙයක් නෑ මේ දැකීමම දස්සනා පහතබ්බා දැකීම පමණින්ම ඒ ආශ්‍රවයන්ට ඒ නපුර කරගන්න බැරුව යනවා. ඒක නිසාම සරුවත්තනන් සඳහන් කරනවා න අජානතෝ න අපස්සතෝ. ඒක නිසා කවදාකවත් ආශ්‍රවයන් නොදන්න කෙනෙකුට නොදක්නා කෙනෙකුට ප්‍රහාණයක් ගැන කතා කරන්න බෑ. යම් වෙලාවක ආශ්‍රවයන් දැකලා ආශ්‍රවයන් දැනගෙන ප්‍රහාණය කරන ඥානෙට කියනවා ආශ්‍රවක්ෂය කර ඥානය කියලා. ඒක සාමාන්‍ය බෞද්ධයන් අතර ප්‍රසිද්ධයි. ආශ්‍රව ක්ෂේත්‍ර ඥානය එක්ඛීනාශව කියලා සඳහන් කරනවා සහතන් වහන්සේලාට උන්වහන්සේලා මේ ආශ්‍රව ධර්ම බ්ලූණු ගෙඩියක පොතු ගලවන්න වගේ එක එක එක එක එක එක ගලවලා දානවා මොකද මෙතෙක්කල් අපි ලූණු වගා කරපු කට්ටිය ලූණු වලට පොර දාපු කට්ටිය ලූණු වලට අවුව දීපු කට්ටිය ලූණු වලට අතුරුයක් ගාපු කට්ටිය දැන් විතරයි ඒක පොත්තෙන් පොත්ත ගලවලා දාලා මේකේ හරපද්ධතියක් නැති බව තේරෙන්නේ. ඒ නිසා මේ ආශ්‍රව දකින්නතෙක් තියෙන ආකල්පේ නෙවෙයි ආශ්‍රව දැක්කට පස්සේ තියෙන්නේ. ඒ නිසා අපිට විවේකීව හොඳ සීබුද්ධිය ඇති වෙලාවේ මරණ බයක් නැති වෙලාවේ ලෙඩ රෝග බයක් නැති වෙලාවක වයසට ගිහිල්ලා නොතේරෙන තත්ත්වයට එන්න ඉස්සර වෙලා මේ අභියෝගයට මුහුණ දීලා ආශෝක කියන්නේ මොනවද ඒක අපි නියමාකාරයට දැකගන්න මොන විදියෙ ප්‍රඥාවක් අපිට අවශ්‍යද ඊට පස්සේ මොන විදියෙ ක්‍රමවේදයක් අපි යොදන්න ඕනේද ඒ ක්‍රමවේදය හරියාගෙන එනකොට ඒකෙන් Taman තුල ඇති වෙන මේ පරිණාමේ විපරිණාමේ කොහොමද එතකොට තමයි ලෝකෙට දක්වන ආකල්පවල වෙනස්කම් මොනවද කියලා මේ පුංචි මනසකින් නම් කරන්න බෑ මානසික අසහනයක් තියෙන හෝ සීලේ නැති හෝ ආත්ම විශ්වාසය නැති හෝ බුද්ධ ධම්ම සංග නොඅදහන කෙනෙකුට හෝ හිතා ගන්නවත් බෑ. ඒක නිසායි සරුවචාන් සඳහන් කරන්නේ පස්සතෝ භික්කවේ අහං ජානතෝ භික්කවේ අහං පස්සතෝ ආසවානං khයං වදාමි න අජානතෝ න අපස්සතෝ. ඉතින් අපිට සිද්ධ වෙන්නේ ඉස්සල්ලාම ඒක පිළිබඳව මේ මූලධර්ම මේ වශයෙන් යම් ප්‍රමාණික හඳුනාගෙන ඒක ප්‍රායෝගිකත්වයට එහෙම නැත්නම් භාවනා වශයෙන් හෝ ප්‍රත්‍යක්ෂ කරගන්න ඉස්සෙල්ලා සාමාන්‍ය සුතමේ ඥානයක් සඳහායි අපි මේ ධර්ම දේශනාව යොමු කරන්නේ. ඉතින් ඒ විදිහට සරුවචනාංශයේ මේ ආශව ධර්ම කෙලේශයක්ම නෙවෙයි කෙලේශයක් ඇති කිරීමට හැකි විභව ශක්තියක් මේකේ තියෙන. ඉතින් හැම ජීවත් වෙන පෘථග්ජනෙක් තුළම සමාකාරව ආශව වැඩ කරනවා. ඒක මේ හරියට අසුචි පුරෝප කලයක කොච්චර පිටින් හේදුවත් අර ගන්ධස්තරේ ඒ අර මේ කලයේ මැටි කටාස්සේ එළියට එන්නාසේ එහෙම නැත්නම් කුණු වෙච්ච මස් ටිකක් දාලා තිබ්බට පස්සේ කලයේ ඒක පිටින් කොච්චර සුද්ධ කෙරුවත් කොච්චර පිහලා දැම්මත් හඳුන් ගෑවත් තින්ත ගෑවත් මෝදු වෙන්න වගේ මේ ආශ්‍රවවල තියෙන මෝදු වෙන ගතිය ආශවති කියලා සවති කියලා කියන්නේ ගලනවා කියන අදහස. අපි නහයෙන් හොටු ගලනවා, ඇහෙන් කබ ගලනවා, ඒ වගේ නවදොරෙන් කාරඩු ගලනවා වගේ මේ හිතේ නිතරම පිටපැත්ත තෙතයි. ඒ තෙත මොනම සුවඳක් දැම්මත් මොන පිරිසිදුකරණයක් දැම්මත් හරියන්නේ ඒක ගලන ගතියක් තියෙනවා. ඒ විතරක් නෙවෙයි ආයසෝල තියෙන තව ගතියක් තමයි මේ රාමණ්ඩි වල තියෙන මේ මුහුන් වල තියෙන ගතිය තියෙනවා. ඒක කොච්චර පිරිසිදු සීනි දීරයක් දැම්මත් නොබෝ කලකින් මත් කරවන සුළු මධ්‍යසාරයක් හදලා දෙන්න. ඒ මොහොන් වල ස්වභාවය තමයි එහෙම නැත්නම් ඒ මණ්ඩි කියලා අපි සාමාන්‍යයෙන් රාමණ්ඩි කියලා කියනවා. මේ ඒවට ඒකේ ස්වરૂපය තමයි ඒ කලයක රාමිදුනට පස්සේ අඩියේ ඉතුරු වෙනවා මේ මණ්ඩි ටික. ඒ මණ්ඩි ටික වෙන තෙලිජ වාචනයකට සීනි වාචනයකට දැම්මාම ඒකත් මධ්‍යසාරයක් පාටපත් කරනවා. ඊට පස්සේ අපි හිතුවොත් මේ කලේ හේදුවට පස්සේ කලේ හොදලා මුණින් නමල අවුව වෙලා තිබ්බත් දැන් ඒකේ මන්දි නෑ නමුත් ඒකට ආයෙ තෙලිජ දැම්මොත් අර මැටි කට ආස්සේ තියෙන මුහුන් වලින් අර අලුතෙන් දාන තෙලිජ පැහැවන ගතියක් රා කලින් වෙන් කරන්න බෑ රා කලේ බීගෙන තියෙනවා ඇතුලේ මන්ඩි එහෙම නැත්නම් මේ ආශව ධර්ම ඒ වගේ තමයි අපේ ශරීරයේ කෙල කෝටි ගණන් අවුරුදු අපේ හිත මේ ආශ්‍රව ඇසුරු කරලා ඇසුරු කරලා ඇසුරු කරලා ඒක අවුරුදු 7ක් විතර පරණ වෙච්ච අසුචි වලක් වගේ කොච්චර හේදුවත් ඒක කවදාකවත් බොන වතුර ලිඳක් බාටපත් කරන්න බෑ. බීගෙන තියෙන. ඒ නිසා ඒකට වැටෙන මොන අලුත් අත්දැකීමක් වුණත් රාකලයකට මණ්ඩිසයිත රාකලයකට වැටෙන අලුත් තෙලිජ්ජ වගේ පැහැෙනවා. පැවුනට පස්සේ එළියට එන්නේ මදයක් ප්‍රමාදයක්. මේ දේ වෙන්න දෙන්නේ නැතුව අත්දැකීම අත්දැකීම වශයෙන්ම ලබන්න නම් අප්‍රමාදය අවශ්‍යයි සතිය අවශ්‍යයි අපි සතියෙන් බලන්නේ අරමුණක් එනකොටම අරමුණ වෙස්පර්ලෙන්න කලින් විපරිණාමයට යන්න කලින් අරමුණ එන්නකොටම ප්‍රකෘති ස්වරූපේ නැත්නම් යථා භූතය ඇති හැටිය දැක ගන්න ගන්න අප්‍රමාදීකමකුයි මේ සතියේ තියෙන්නේ. සතිය නැත්නම් අප්‍රමාදේ නැත්නම් අපි ඒකට කියනවා ප්‍රමාදේ කියලා. එතකොට සිද්ධිය වෙලා ආශව ධර්ම වැටිලා ඒක මධ්‍යසාර බවටපත් වෙලා මන්දයට ප්‍රමාදයටපත් වුණාට පස්සේ කවදාකවත් ප්‍රകൃතිය නෙවෙයි තියෙන්නේ. ඒක විකෘත වෙලා තියෙන්නේ. ඒ නිසා අපි මේ රණ්ඩු දබර කරන්නේ ඊර්ෂ්‍යා ක්‍රෝධමාන කරන්නේ මේ විකෘත වෙච්ච හරුපයක් එක්ක. කවදා හෝ අපිට අප්‍රමාදීව සිද්ධිය වෙනකොටම ඇති හැටියෙන් දැක්කනම් ඒකේ කිසිම රණ්ඩු කරන්න දෙයක්, ඒකේ කිසිම වාද කරන දෙයක්, ඒකේ sannivedේ පැටලෙන්න දෙයක්, ඒක පිළිබඳව මගේ කියලා අල්ලගන්න දෙයක් නැත්නම් ඒක හුදු ධර්මතාවයක් තියෙනවා. අපි යන්තාක් සිද්ධිය දකින්න පමාද ඒ තාක් ආශ්‍රෝ ධර්ම ඒ පමාව හරහා ආශ්‍රෝ ධර්ම ශීඝ්‍ර වර්ධනයක් ඇති වෙනවා. වර්ධනය ඇති වෙනකොට විචි සිද්ධිය පටල වෙනවා. ඒ හරහා මදේට ප්‍රමාදයට හේතු වෙන මධ්‍යසාරයක් හැදෙනවා ඊට පස්සේ අපි බීමත් වෙනවා ඒ බීමත් උනාට පස්සේ අපිට සිද්ධිය පේන්නේත් නැහැ අපි නිකන් මේ සාමාන්‍ය නිකන් වීඩියෝට වගේ කියනවා ගංජා කාපු මිනිස්සයාට හැම වැලි කැටයක්ම මැණිකක් වගේලු පේන්නේ ඉතින් අහුලනවලු මේ බීලා ඉන්න වෙලාවේ හැම එකක්ම මැණික් වගේ. ඒ වගේ තමයි අපිට මේ දේවල් අල්ලපදා ගන්න දෙයක් ගතියක්. මේක මගේ කියා ගන්න ගතියක්. ඒ සේරම එන්නේ මේ ආශ්‍රව ධර්ම නිසා මේ සිද්ධිය පටලවාගත්ත ධර්මයට තමයි. සිද්ධිය වෙනකොටම ඒක තින්ද වචනදී පාවිච්චි කරන්නේ අප්‍රමාදී කියන එක තමයි. ප්‍රමා නොවි සිද්ධිය සිද්ධිය වශයෙන් දකිනවනම් ඒ මුලට යන්න යන්න සිද්ධියේ නවමුතාවෙන් දකින්න දකින්න එතන sannivedana ප්‍රශ්නකුත් නැහැ එතන අල්ලගන්න දෙයක්කුත් නැහැ එතන රණ්ඩු කරන්න දෙයක්කුත් නැහැ එතන පටලවෙන්න දෙයක්කුත් නැහැ. නමුත් අපි ඒ තරම් ප්‍රමා නිසා අපිට සිද්ධියක් ආදාකවත් එනකොටම දකින්න බෑ. ඒ බව දන්නවනම් ඒක විශාල පාඩමක් ආශ්‍රව පිළිබඳ ඉගෙන ගැනීම. දැන් මේ භාවනා කරන පිරිස කියලා කියන්නේ ඒ බව දන්න පිරිසක්. අපි දැනට පමයි අපි මේ අප්‍රමාදයේ වඩන පිරිසක්. එහෙම නැත්නම් අපි අසත්‍යයෙන් ගත කරන්නේ අපි සත්‍යමත් වෙන්න ඕනේ. අපි එළඹ වාසය කරන පිරිසක් නෙවෙයි අපි එළඹ වාසය කරන්න ඕනේ මොකද එතකොට අපිට සිද්ධියක් එනකොටම ඒ සිද්ධිය දිහා බලන්න පුළුවන් ශක්තිය තියෙනවා. ඉතින් මේ තරම් ආශ්‍රව ධර්ම වලට වැටිලා ප්‍රමාදයට වැටිලා අසතියෙන් ගත කරන මේ විශාල මානව ප්‍රජාව හරහා ਸਰවචන ඉස්ලාම දැකගෙන මේ මිනිස්සුયો දකින්නේ සිද්ධිය නෙවෙයි උන්ට ඕන දේ උන් දකින. තම තමන්ගේ ආශ්‍රව හරහා තම තමන්ගේ අනුසය හරහා ඒ එක එක උන්ට උන්ට ඕන දේවල් දකින. ඒක ලියලා ඒ දැකපු දේවල් අර කුඩු මිරිස් කාපු රිලව් වගේ ඉතින් නියව ගන්නවා. ඉතින් ගහ ගන්නවා. ඉතින් බැන ගන්නවා. සිද්ධිය දැක්කොත් ඔගේ ගහ ගන්න දෙයක් නැහැ. සීතිය දකින්න දැක්මට අපි කියනවා ආර්ය ව්‍යවහාරය කියලා සරුවචන් වහන්සේ නිවන් අවබෝධ කරගන්න කෙනෙක්ට පේනවා සිද්ධියක් පේනවා. ඒ සිද්ධිය ආශෝ ධර්ම නිසා පටලවාගෙන මිනිස්සු ගහගන්න හැටිත් පේනවා. ඒක හරි විහිළුවක් තියෙනවා, හාස්‍යයක් තියෙනවා. හැබැයි හරි නපුරු. ඉතින් මේ දෙක හරහා ලෝක දෙකක් මැද තමයි ඉඳගෙන සරුවචන් වහන්සේ ධර්ම දේශනා කරන්න වෙන්නේ. ඉතින් යෝගාවචරය කියන සතා මෙයා කොනේ ඉන්නේ. මෙයා දන්නවා හොඳටම මම දැන් පමාවේ ඉන්නේ කියලා. එයා දන්නවා මම ඉන්නේ අසතියේ කියලා. ඒ නිසා මමත් අනිකුත් පෘථග්ජනයන්සේම කාම ආශව කියලා එකක් ඇති කර ගන්නවා. භව ආශව කියලා ඇති කර ගන්නවා. අවිජ්ජාශව කියලා ඇති කර ගන්නවා. ඉතින් මේ දේවල් අනනවා. ඒකල අනාගත දේවල් වලින් ගහ ගන්නවා. අනන්නේ කක්කම තමයි වෙන මොනවත් නැහැ. ওই පිස්සු කරන වැඩක් තමයි කක්ක වලින් ගහගන්නේ. ඉතින් අපිත් කරන්නේ ඒ ගා කක්ක කරනව මන්දියට ගා ගන්න. ඉන් ගාගෙන හරියගෙත් ගාගෙන මෙයාගෙත් ගාගෙන යන අවුලක් මෙතන තියෙන. නමුත් යෝගාවචරය දන්නවා නැත්තම් පොඩි ඇදහිල්ලක් තියෙනවා පොඩි ශද්ධාවක් තියෙනවා. ඒ සඳහා සීලක පිළිහිටනවා. සීලක පිළිහිටලා අර වීතික්ම මට්ටමේ කෙලෙස් නොවෙන්න ගොරෝසු මට්ටමට නොයෙන්න දැනටමත් වැට කඩලු බඳ ගන්නවා. ඒ නිසා මේ කාමාශව කියන මේ කාම ලෝකේ ආශ්‍රව ධර්ම යන්ත්‍රේ පිටිපස්සේ වැඩ කරන කොටස අල්ලන්න එයා ඉස්සල්ලාම කාම මිත්‍යාචාරයෙන් වෙන් වෙනවා. කාම මිත්‍යාචාරය කියන්නේ බරපතල වැරද්දක්. ඒ නැත්තම් මේක උදැල්ලෙන් ඇදලා දාන තරම් කුණු ගොඩක්. ඉතින් මේ කාමාශව භවශවත් එක්ක වැඩ කරන්න ගියාම කන් ඇඳෙන් අයින් කරන්න වෙන. ඒක නිසා කන් ඇඳෙන් අයින් කරන වෙලාවදී උදැල්ලෙන් අදින කුණු තිබ්බොත් මොකුත් කරන්න බෑ. ඒ නිසා උදැල්ලෙන් අදින හරි අයින් කරන්න ඕනේ. අපි ඒකට කියනවා කාම ඡන්දයෙන් වෙන්වීම කියලා. ඉතින් මේකෙදි හොඳට මතක තියානින්න ශාස්ත්‍රුන් වහන්සේලා අතර එකම එක ශාස්ත්‍රුන් වහන්සේ නමක් විතරයි මේ Brahmacharya කතා කරන්නේ. වෙන කිසිම ශාස්ත්‍රුන් වහන්සේ නමකට Brahmacharya කරලා පෙන්වන්නත් බැරි වුණා. Brahmacharya ගැන කතා කරන්නත් බැරි වුණා. ඒක නිසා අනිකුත් සෑම ශාසනවලම ඒ කාම මිත්‍යාචාරය කියන එක ගැන කතා කරන්නේ සර්වචනාංශේ මේ ආශ්‍රව ධර්ම කියන ඊටාම සියුම් තැන්න ගෙනියන්නේ ඉස්සලා අපි කියන්නේ කාමාශෝගත්මකෝ කාමාශෝ යන්නේ ඉස්සලා ඒකේ ගොරෝසු හරි අයින් කරන්ඩ කාම මිත්‍යාචාරයෙන් වෙන් වෙන්නේ කියලා කිව්වා. හැබැයි බෞද්ධයා පටලවා ගත්ත තැන තමයි බුදුරජාණන් වහන්සේ මේක සමාජ ධර්මයක් විදියට කිව්වයි කියලා හිතන්න එපා. කවදාකවත් කාම මිත්‍යාචාරය සමාජ ධර්මයක් කරන්න බෑ. ඒක සම්නික්කර පටලවිල්ල. හැබැයි Tamanda කරන්න පුළුවන්. හොඳට මතක තියාගන්න. ඒක ඕනේ නම් දැඩි අදිෂ්ඨානයකින් මට කරත හැකි හැබැයි මගේ අයියා කරන්න ඕනේ මල්ලි කරන්න ඕනේ දරුවා කරන්න ඕනේ ගුරුවරයා කරන්න ඕනේ කියපු ගමන් අම්මතර දේශපාලනයක් වෙනවා අම්මතර සදාචාරයක් වෙනවා අම්මතර දඩයක් වෙනවා අම්මතර කුරුසෙ තියලා එන ගැහුවා වගේ වෙනවා. නිසා මේ කාම මිත්‍යාචාරය සමාජ ධර්මයක් කියලා පටලවා ගන්න එපා. කරන්නම බෑ. ඒක ඒක කවදාවත් නතර කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒ නිසා අපිට තේරුම් අරගන්න තියෙන්නේ මේ තරම්ම කාමයට නතු වෙලා ඉන්න මේ ලෝකේ මේ මිනිස්සු කාමීත්‍යාචාරය සඳහා නොකරන දෙයක්. ඒව එකේ මට බැරිද මේ කාමීත්‍යාචාරයෙන් වෙන් වෙලා ජීවත් වෙන්න කියලා ඒ මිනිස්සුන්ගේ තියෙන කාමයේ තියෙන කෑදරකම හා සමාන ආසාවක් ඇති කරගන්න ඕනේ මම කාමීත්‍යාචාරයෙන් වෙන් වෙනවා කියලා. හැබැයි මේකේ දක්ෂම දේ තමයි මම නිතරම කියන්නේ කාට පේන්න කරන්න එපා. තමන් කාමීත්‍යාචාරයෙන් වෙන් වෙන්න අදිෂ්ඨාන කරත් ඒකවත් කාටවත් පේන්න කරන්න එපා. මොකද කාම ලෝකෙද හිතා ගන්නවත් බෑ එහෙම එකක්. එමිසු මේ රෑ දවල් දෙකේ වැඩ කරන්නේ මේ මායම් කරන්නේ සේරම කරන්නේ කාමෙට. ඉතින් ඒව එකේ කවුරු හරි මිනිස්සෙක්ට ස්ථිරාවක් හරි හිතාගත්තොත් මම මේ කාමාශ්‍රවත් එක්ක වැඩ කරන්නේ ඉතලා මේ කාමාශ්‍රව කාම මිච්ඡාචාරයෙන් අයින් වෙන්න ඕනේ මම මේක කාටවත් කිව්වට නෙවෙයි කාටවත් කියාපන්නත් නෙවෙයි ගහපා දෙන්නත් නෙවෙයි අඳුරේටත් නෙවෙයි මම මේක දැඩිසේ ගන්න ඕනේ කියලා. ඉතින් ඒ මිනිස්සයා ඒ මනුස්සයාට කියන් තියෙන රහතන් වහන්සේ කියලා තමයි. ඒ අදිෂ්ඨානයක් විතරයි මේ මනුස්ස ළඟ තියෙන්නේ. තාම තියෙනවා මම කාමාස් කාමිතචර වෙන් වෙනවා කිය. ඒ සඳහා ලොකු සටනක් කරනවා මොකද මුළු ලෝකෙම කාමේ තියෙන්නේ. මනුස්සයා සනීයෙම උත්සාහ කරනවා. මට මතකයි මම එක දවසක් මේ පැවිදෙන්න ඉස්සෙල්ලා ඔය සුබදරාමට යනකොට ඔය අම්පිටිය රාහුල ස්වාමීන් වහන්සේ හම්බෙන්න තමයි මම යන්නේ. ඒ ස්වාමීන් වහන්සේ සක්මන් කරගෙන ඉඳලා මම දැකලා එන්න මාත් යන් කියලා මාවත් මං ගියා එතකොට. ඊළඟ කතා කරලා කියනවා මේ ඇත්ත ඒ සංස හරියට ඇත්තටම විනය වගේම සදාචාරය පැත්තට හරිම බර හාමුදුර කෙනෙක් ওই මහරගම ওই මට්ටමට ගේනකොට මඩිනායක හාමුදුරන්ට කර දුන්න අනික් හාමුදුරු ඒ ස්වාමීන් වහන්සේ කියනවා මට කියන්න තියෙන්නේ යම් කිසි කෙනෙක් මේ කාම මිත්‍යාචාරයෙන් වෙන් වෙන්න ගන්න අදිෂ්ඨානයක් තියෙනවා නම් උන්දට රහතන් වහන්සේ නමකට වගේ සලකන්න ඕනේ කියලා. ඒ ගන්න විනිශ්චය ගන්න තීන්දුවට මේ කාම ලෝකයේ කාමෙන් වෙන් වෙන්න විනිශ්චයක් ගන්න. පුංචි සද්ධා පුංචි සද්ධාවත් තිබිලා බෑ. පුංචි සීලයක් තිබිලත් බෑ. පුදුමාකාර ප්‍රයෝග ඥානයක් ඕනේ. මොකද අපේ ඇඟ හැදිලා තියෙන කාමයටමයි. මේක ඕජාව වැగిරෙන ශරීරයක්. එහෙව් එකේ කාමීත්‍යචාරයෙන් එනවා කියලා. ඒක නිසා මේක මම මේ කියන්නේ නැවත මතු කරන්නේ මේ පිරිස් මේ මම කිව්වට නෙවෙයි තම තමන් තනි තනියෙන් දැනටමත් මේ අදිෂ්ඨාන අරන් තියෙන අනේ දෙයියන්ගේ නාමයෙන් මේක පුංචි කරලා සලකන්න එපා. මේක මේ ජීවිතේ නෙවෙයි සංසාරේ නෙවෙයි ලැබපු විශාලම ජයග්‍රහණයක් නිවනට විතරයි දෙවෙනි වෙන්නේ. ඒ නිසා අපි ඒක මේ ඉන්න දවස් 10 කියමු. කොයි වෙලාවක හරි කමන්නේ <clears throat> කාමයට හැදිච්ච මේ ශරීරයේ සංසාර දුවන්න කෙලෙස් වගුරුවන මේ ශරීරයේ මෙච්චර ප්‍රයෝග කරලා කාමී කරන මේ ශරීරේ මම කාමීත්‍යචාරයෙන් වැළකෙනවා මම පෑයකට වැළකෙනවා දෙකකට වැළකෙනවා දවසකට දෙකකට ආදි වශයෙන් ඒ ගන්නවා නම් අදිෂ්ඨානය ඒක පුංචි නෑ. ඒ බටහිර ලෝකේ කියනවා කාමිතයි යුද්ධෙටයි ඕනම දෙයක් වළංගුයි කියලා. කාමිත්‍යචාරය කරන්න ගියාම අහවල් දෙය කියලා අවලංගු දෙයක් නෑ. කොල්ලෙන් හරි කමන්නේ මල්ලෙන් හරි කමන්නේ. යුද්ධෙටත් ඒ වගේ. එහෙව කෙනෙක් මේ කාමීත්‍යචාරයෙන් අයින් වුණා නම් ඒ මනුස්සයා පොඩි සුදුසුකමක් ලබනවා කාම ආශව නැත්නම් ආශව ධර්ම තේරුම් ගන්න. එතකොට මේ කාම මිත්‍යාචාරය කියන්නේ දෙදෙනෙක් දෙදෙනෙක් විශ්ින් කළ යුතු දිය කිසිෙන් හමාර කළ යුතු මෛතුන සේවනයේ විතරක්ම නෙවෙයි. අපි සාමාන්‍ය කාම මිත්‍යාචාරය කියනකොට අපිට හිතෙන්නේ මෛතුන සේවනයේ වෙන්වීම. නමුත් ਸਰවචනංශ කියන්නේ කාම ගුණයන්ගෙන් වෙන්වීම. මේ රූප බලන්න තියෙන ආසාව, සද්ද අහන්න තියෙන ආසාව ගන්ධ රස පහස විඳින්න තියෙන ආශාන තමයි කාම ගුණයන් පහින්දින ගතිය. කාම ගුණයන්ට කඹරන ගතිය. මේ කාම ගුණයන්ට දාස වෙන ගතිය. කාම ගුණයන්ට බැල වෙන ගතිය. කාම ගුණයන්ට දරදී අදින ගතිය. කාමීත්‍යචාරය තමයි අපි ගන්නෙ මෛතුන සේවණින් ඊට පස්සේ දස්සන කාමයේ, ශවන කාමයේ, සමුල්ලේපන මෛතුන ආදි වශයෙන් මේවා ක්‍රමයෙන් නැගලා යන්නේ. ඒ නිසා දකින්න තියෙන ආශාව, අහන්න තියෙන ආශාව ඇසුරු කරන්න ආලිංගනය කරන්න තියෙන ආශාව, භජනය කරන්න තියෙන ආශාව සහ මිත්‍යාචාරය කරන්න තියෙන ආශාව කියලා මේවා ටිකෙන් ටික යනවා. ඒ නිසා සරුවචන්හන්සේ කියනවා උඹලා මෙතෙක් කල් කාමේනේ කාම දර්ශන වලට කැමති නේද? දස්සන කාමයේ තිබුණේ. ඒ නිසා දැන් දස්සන කාමෝ සීලවතං කියලා වෙනම පදයක් පටන් ගන්නයි. දැන් සිල්ලුතුන් දැකීමේ කැමැත්තක් ඇති කරගන්න. සද්ධම්මං සෝතුමිච්ඡති අනම්මනං හරුපහන විනෝඩ බණහන කැමැත්තක් තියාගන්න. විනය මච්චේරමලක් ගෙදර දොර ජීවත් වෙනකොට මසුරු මල දුරු කරගෙන මේ විදිහට අර කාම දර්ශන වෙනුවට සිල්වතුන් දැකීමේ දර්ශනය සීල දර්ශනය නරක නරක දේවල් අහන්න තිනවන බනහන ගතිය මසුරු මල දුරු කිරීම ආදී විශාල ප්‍රයත්න රාශියක් කරලා තමයි අපි මේ කාම මිත්‍යාචාරයෙන් වෙන් වෙන්නේ ඊට පස්සේ අපි මේකට අපි කියමු සීලය කියලා සීල්පදයක් නේ කාම මිත්‍යාචාරය කියන්නේ ඒ නැත්නම් අබ්‍රහ්මචරී කියලා කියන ආනේකට ආවට පස්සේ ඒ කෙනාට තේරෙනවා මේක මේ රබර් බෝලයක් වතුරයට තද කරගෙන ඉන්නා වගේ කාමීත්‍යාචාරය වෙන් කරගෙන හිටියට කාම ලෝකේ ගත කරනවා නම් කවදාකවත් මේ ශිල්පදේ රැකෙන්නේ අනිවාර්යයෙන් මේක නිකන් මේ රබර් බෝලේ අතහැරපු ගම බුක් ගාලා උඩට එන්න වගේ එනවා ඒ නිසා මේ ශිල්පදය දිගට ගෙනියන්න නම් කය වචන දෙක විතරක් හික්මවගෙන බෑ ඒකට මුල ඒකට පදනම, ඒකට බීජය වෙන හිත යම් ප්‍රමාණයකට කීකරු කරගන්න වෙනවා. ඒ කීකරු කරගත්තේ නැත්නම් වස්තුකාමයෙන් අපි වෙන් වුණාට ක්ලේශකාමයේ හොල්මන් කරන්න ගන්නවා. වස්තුකාමයේ කියලා කියන්නේ දස්සන රූප, ලස්සන රූප, ලස්සන ශබ්ද, ගන්ධ රස පහස මේ ටික. ඉතින් අපි ඒ ටික වෙන් වුණයි කියව දැන් මෙහි ඇවිල්ලා සීල් සමාදන්ලා ඇස් දෙක වහගත්ත ගමන් මොකද වෙන්නේ? අර විඳපු සේරම ටික ද්‍රව්‍ය වස්තු නැති වුණාට දෝරේ ගලන ඕසේ ගලන. එතකොට කාම වස්තුන්ගෙන් ඇති අයින් වීම නම් වූ දසමේ කාම වස්තු කාමෙන් අයින් වුණාට ක්ලේශ කාමෙන් තෙත් වෙන්න පටන් ගන්නවා. මෙසින්දි මතක තියාගනින්න භාවනා කරන්න ඇවිල්ලා සිල් සමාදන් වෙලා මේ වගේ තැනට ආවට පස්සේ ක්ලේශකාමී වැඩි වෙන ගතියක් තියෙනවා. ඒ පුදුම වෙන්න එපා. මේ වගේ තැනකට ඇවිල්ලා ඉන්න ගියාම අපි එන්නේ නම් gederin doren බඩු බඳ ගන්නකොට ලොකු අදිෂ්ඨානයක් අතු අපි මේ ගිහිලා අපි සීලය ආරක්ෂා කරන කරගෙන යන්නේ කියලා. නමුත් වස්තු අතහැරලා ආවට ඒව අබිනිෂ්ක්‍මණය කරාට කෙලෙසකාමේ දිගටම අපිත් එක්ක එනවා. අවිල්ලියලා වද දෙනවා. ඒක කිලේශකාමී වස්තුකාමී වෙනස තමයි වස්තුකාමී ඉන්නකොට අල්ලවගෙත මිනිහට කියන්න පුළුවන් උඹ තණ්හා වැඩි උඹට මෙච්චර වස්තු තියාගෙනවා කියලා. නමුත් කිලේශකාමී තියාගෙන හිටියට අල්ලවගෙත මිනිහට පේන්නේ නැහැ. නිසා කාටවත් ඇවිල්ලා ඇඟිලි දික් කළා කියන්න බෑ මේ කාටවත් ඇවිල්ලා උදව් කරන්න බෑ මේ ක්ලේශකාමී. හැබැයි ඒකේ බුද්ධ ශ්‍රාවකෙක් නම් ශ්‍රාවිකාවක් නම් අවදි භාවයේ තියෙනවා නම් තමන්ට අල්ලගන්න පුළුවන් මේ හිතේ මතුවෙන ක්ලේශකාමයේ තමයි කාමීත්‍යචාරය ලඟ මට්ටමට ගිහිල්ලා මම මගේ தත්තර ගැලපෙන්නේ දේවල් කරන්නේ ඒ නිසා හිතේ මේ කෙලස් වෙන ගතිය <clears throat> තාම කෙලෙ තදබල හානියක් කරලා නැහැ විතික්‍රමණය කරලා නැහැ උල්ලංඝනය කරලා නැහැ නමුත් හිතේ කොච්ච දාන ඉතින් ඒ ඒ ක්ලේශ වස්තුකාම අතහැරීමේදී අබිනිෂ්ක්‍මණයේදී අපි කොච්චරක් බරපතල විශාල නැති පිළිවෙතක් අතාරිනවද? කොච්චරක් විශාල වස්තු පරිභෝගයක් අතහරිනවද? කොච්චරක් අබිනිෂ්ක්‍මණය කරනවද? ඒකට අපි කියනවා කාය විවේකයේ කියලා. නමුත් කාය විවේකයේ ඇති කරන බොමණුවක් කොටට ඇවිල්ලා සුදු වැදගෙන සුදු බාපණියක් දාගෙන භාවනා කරනකොට හිතට ඇති වෙන මේ ක්ලේශකාමයේ දුරු කරන්නව ඒක නැත්තම් කියන චිත්ත විවේකයේ ඔය හිතන තරම් සෙල්ලමක් නෑ. ඒ නිසා භාවනාවට එන්න 90%ක්ම පරදි. අර තිබුණට වැඩිය කාමයේ විශ්ෙන්න පටන් ගන්නවා. ද්වේෂයත් විශ්ෙන්න පටන් ගන්නවා. ඉතින් ඒ නිසා ඒ සඳහා අර සිල් සඳහා දීලා දෙන උපදේශ ටික වගේ භාවනා කිරීමේදී මේ ක්ලේශකාම නැති කිරීම සඳහා දීලා තියෙන උපදේශ රාශිය දිහා බලනකොට ගෙවල් දොරවල් ඉන්න මිනිස්සෙකුට ඒ සඳහා යෙදෙන්න පුළුවන්ද යෙදලා හරවත් ප්‍රෝධිනක් මේ ජීවිතේ ගන්න පුළුවන්ද මේ ලෝකයේ මේක නිකම් මේ කූඩල්ලෙක් මුහමෝදයිනට ගියා වගේ කෙලෙසකින් දුර තොලව ගත කරන්න පුළුවන්ද කියන එක දැන් නම් පුළුවන් වෙයි කියන සැකයක්වත් තියෙනවා. ඒ සමාජ විද්‍යාත්මක ගවේෂණ වල තිබිලා තියෙන බුද්ධ ජයන්තිට ඉස්සෙල්ලා මුළු ලංකාවම එක හඬින් කියලා තියෙන කවදාකවත් බෑ කියලා. කවම කවදාකවත් කෙනෙකුට මේ ක්ලේශකාමයෙන් වෙන් වෙලා ගත කරන්න බෑ. ඒක නිසා ඒක අසාර්ථක ප්‍රයත්නයක්. ලේනෙක් නිකන් මහමුදක් ඉඳින්න හදනවා වගේ වලිගේ. ඒකට අභියෝග ගොඩාක් ඉදිරිපත් කරලා තියෙනවා. ඒ සඳහාම වෙන් වෙච්ච අරණ්‍යගත වෙච්ච ස්වාමීන් වහන්සේලාටවත් බෑ. ඒ සඳහා මුළු ත්‍රිපිටකෙම දැනගත්තත් බෑ. ඒකේ නිසා කවදාකවත් කරන්න බෑ නිසා සීල දෙනාම මතු බුදුන මෛත්‍රී බුදු ආමතුරු සරණ ගිහිල්ලා මතු බුදුන බුදු ආමතුරුන් වහන්සේ විසින් දේශනා කරන සත්‍ය ධර්මය හිමින් සීල දෙනාටම නිවන් සැප ලැබේවා කියන සාදු කියලා ගෙදර ගිය කාලයක් තිබේ. ඒක මේ වයසක කට්ටිය හොඳටම දන්නවා. ඒ තරමටම මේ ක්ලේශකාම බලවත් කරගෙන බිඳින්නම බෑ. ඒ තරම බලවත් කියලා ওই ප්‍රභාකරන් මැරෙන්නේ ඉස්සෙල්ලා ප්‍රභාකරන් ගැන හිතාන හිටියා වගේ. ලංකාව දෙන්න වෙනවා කරන්න දෙයක් නෑ කියලා හිතාන හිටියා වගේ. නමුත් මන්ට කියන අපි ඉපදිච්ච මේ යුගයේ අපි ඉපදුනේ බුද්ධ ජයන්තියට ඉපදිච්ච પરම්පරාවක් මේ ඉන්නේ. ඒ පිරිසට දැන් පේන්න තියෙනවා යම් පිරිසක් මේකට සටන් යුද ප්‍රකාශ කරලා හටන් කරනවා. මේ හටන් කරන්නේ කෙලේශ කාමයට වස්තු කාමයට නෙමෙයි ක්ලේශ කාමයට. මේ ක්ලේශ කාමයේ කරගෙන යනකොට බුදුරජාණන් වහන්සේ ඇතුළු සත්පුරුෂයන් වහන්සේලා ඈත ඉඳලා පුදුමාකාර ලිංගතුකමකින් බලා ඉන්නවා මේ යුද වැද සිටින බරපතල මාර සේනාවක් එක්ක යුද වැද සිටින මේ පිරිස කරන මේ ප්‍රයත්නයට. නමුත් අපි ලොකු ස්වාමීන් වහන්සේ වගේ මේවට මුල් වෙච්ච පළවෙනි අධීරේ ඉස්රාගයේ පතාක යෝධයෝ ඒ දවස්වල 1940 ගණන් වල ඒ තරම් ප්‍රයත්නයක් කරන මේ කියන්නේ ක්ලේශකාමයේ දුරු කිරීමට යුද ප්‍රකාශ කළ සටන් වදින මේ යෝගාවචරයේකට සාමාන්‍ය බෞද්ධයෙක් කෙලපිරිච්ච padikkamට තරම්ව සලකන්නේ කියලා. මේ කරන්න බැරි දේවල් කරන්න හදනවා. අපි වගේ නිකන් ඉන්න බැරි මොකද කියලා කෙලපිරිච්ච padikkamට තරම්ව සලකන්නේත් නැහැ. ඒකල මේ භාවනා කරන්න බෑ, මේ කාලේ කරන්න බෑ කියලා ඒ කරන කෙනාටත් ඇඟිලි දික් කරන යුගයක්. මෙව අපි ඉදිරිපත් කරගන්නේ විනෝදාංශයට. අපි මේ කරන යන සටනේ අපි මේ කරගෙන යන වැඩපිළිවෙලේ පසුබිම අපි දැනගන්න ඕන. එහෙව් සටනක් අපි කරන්නේ. ඉතින් එවැනි භාවනාවකුත් නොකර කවදාකවත් මේ කෙලෙස් යටපත් කරන්නත් බෑ. නිකන් අනවශ්‍ය මේ වැඩ කරන්න හදන්නේ කියලා මේ කටලු කතා කරන මිනිස්සුන්ගේ මොළ ධාතුව පිරිසුදු වෙන්න මොන ක්‍රමයක් කරොත් හරියද කියලා මට තේරෙන්නේ නැහැ කියලා ලොකු සංජය ලියලා තියෙනවා. ඒ නිසා අපි නියෝජනය කරන්නේ අපි ඉදිරිපත්ලා තියෙන්නේ මොන පැත්තටද මොකද්ද කියලා දැනගන්න ඕනේ අපේ සටනේ පළවෙනිම භයානක මේ කඩයිම තමයි මේ ක්ලේශකාමයේ යටපත් කිරීම. මේ ක්ලේශකාමයේ යටපත් කිරීම අපිට කියන්නේ සමත භාවනාව කියලා සුද්ධෙන් කියයි. ශීලෙන් ඉහළට ගිය කෙනා සමතයෙන් සමාධියෙන් කරන්නේ ක්ලේශකාම අයින් කරන එක. ඒක තාක්ෂණික වශයෙන් නැත්නම් භාවනා පාරිභාෂිත શબ્දමාලාවේ දාලා කියනවනම් කාම ඡන්දය කියන්නේ අර වස්තුකාමයේ හේව නැල්ල. අපි එක එක රූප බලන්න, සද්ද අහන්න, ගඳ බලන්න, රස බලන්න තියෙන ආසාවල් අපි ඒක අබිනිෂ්ක්‍මණය කළා ආවට හිතේ කිසිම චාරයක් නැහැ. ඒක පිස්සු ඇදිච්ච වඳුරෙක් වගේ රිලෙවෙක් වගේ අත්ෙන් අතට පයින්නවා. ඒ රූප බලන්න ආසාව, සද්ද අහන්න ආසාව, ගන්ධ රස පහන තියෙන ආසාව අපි ඒකට කියනවා කාම ඡන්දය කියලා. මේ කියන්නේ විවිධත්වයේ හොයාගෙන යන ගතිය. විවිධාංගීකරණය වෙලා තියෙන ගතිය. ඉතින් මේක නැති එක තමයි චිත්ත ඒකාග්‍රතාවය කියලා කියන්නේ. එනිසා කවදා හෝ කාමච්ඡන්දය අපිට නැති වෙන්නේ චිත්ත ඒකාග්‍රතාවයේ ආපු දවසේ. චිත්ත ඒකාග්‍රතාවය කියලා කියන්නේ කාමච්ඡන්දේ නැමැති ලෙඩේට බේත. ඒක නිසා අපි පංච නීවරණ ධර්මවල කාමච්ඡන්දේ හඳුනාගෙන, ඒ කියන්නේ හඳුනාගන්නවා කියලා කියන්නේ සමත මට්ටමින් හඳුනාගෙන, ඒ කියන්නේ එක අරමුණක ඉන්න බැරි කම කියලා අපිට කියකේ භාවනා ලෝකේ. අරමුණින් අරමුණට පයින්. මේක කවදාකවත් පුද්ගලික දෝෂයක් කියලා ගන්න එපා. මේක කවදාකවත් වැරද්දක් කියලා ගන්නත් එපා. මේ තමයි කාමච්ඡන්දේ හැටි. ඒකට යෙදුණු නැති කෙනා මා උත්සාහ භවනා නොකරපු එකනට මේක දන්නේත් නැහැ. ඒගොල්ලෝ හිතන්නේ විවිධ අරමුණු වලට යන්න පුළුවන් නම් පොහසත් කියලා. අපිට ඕන ඕන වෙලාවට රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ලබන්න පුළුවන් නම් ඒක පොහසත්. අපි අමලට තාත්තලටදී අපි පොහසත්. අපේ ගුරුවරුන්ටත්දී අපි පොහසත් කියාගෙන අපි අnderපාගෙන ඉඳලා කවදා හෝ මේ හිතේ තියෙන මේ චපල ගතිය, මේ හිතේ තියෙන කියන්නේ නැතුව පයින් ගතිය දැකලා හිත ඒකාග්‍ර කරන්න කී දවසේ තමයි තේරෙන්නේ අපි මෙතෙක් කල් කාටද පොහොර දාලා තියෙන්නේ. ඉතින් යම් වෙලාවක අපි හිතමු යෝග ජීවිතයේ යම් කිසි කෙනෙකුට චිත්තක්ෂණයක් ආවයි කියලා ඒ අරමුණේ අරමුණට පයින් ගතිය වෙනකොට එකම අරමුණේ චිත්තක්ෂණ දෙකක් තිබ්බයි කියලා. එකෙන් හොඳට දැනගන්න පුළුවන් මේක ළඟා වෙන්න පුළුවන් પરමාර්ථයක්. අපේ ජීවිතයේ අත්දකින්න පුළුවන් දෙයක්. ක්ෂණික වශයෙන් හෝ අත්දකින්න පුළුවන් දෙයක් කියලා. ඒක නිසා එවැනි අවස්ථාවකට මොකද්ද එකම අරමුණේ චිත්තක්ෂණ දෙකක් නැත්නම් අරමුණ නැවත නැවතත් මතුවෙනකොට ඒක දිහා බලාගෙන ඉන්න පුළුවන් ගතිය අපි අර සීලය ගැන ආඩම්බර වුණා වගේ ආඩම්බර කියන්නේ කෙලෙස් ආඩම්බරයක් නෙමෙයි මේ ඉස්සරහට යන්න අපි මේ Java කවා ගැනීමක්. ඒ වගේ මතක තියාගන්න ඕනේ මේ කාමාශ වලට යන්න ඉස්සර වෙලා අපි කාම ඡන්දය දුරු කිරීම සඳහා අපේ සියලු බලමුළු ක්‍රියාවත් කරන්න වෙනවා. යුදයට කැඳවන්න වෙනවා. කැඳවලා අපි උත්සාහ කරන්නේ එකම අරමුණේ චිත්තක්ෂණ දෙකක් තියන්න. ඒකේ අර ආධුනික පටන් ගන්න දවසේ උපදේශ පන්ති හඳුනා දෙනකොට කියන්නේ ආධුනික යෝගාවචරය ගැන කල්පනා කළා මේකට කියනවා ආදි කම්මික යෝගාවචරය කියලා කියනවා නවක යෝගාවචරය කියලා කියනවා ඒ නවක යෝගාවචරය කාම මේ ක්ලේශකාම ගැන හඳුනන්නේ නැහැ. වස්තුකාමයේ කැප කරලා තියෙන විශාල ප්‍රයත්නයකින්. නමුත් ක්ලේශකාම හඳුනන්නේ නැහැ. ඒක නිසා එයා වාඩි වෙනකොට විශාල චිත්‍ර රූපයක්ම වාගෙන වාඩි ඒ චිත්‍ර රූපේ උදව් කරන ආධාර කරන එකක්මද කියන්නේ බෑ. හුඟකට කරදර කරනවා. ඉතින් ඒ නිසා යාට හැකි සංඥාවක් ඇති කිරීම සඳහා මතක් කරලා ආධාරයක් වශයෙන් අත් උදව්වක් වශයෙන් අත්තලක් වශයෙන් දඬු දඬුවටක් වශයෙන් කියනවා. සක්මන් කරලා ඇවිල්ලා හොඳට පట్టල වාඩි වෙලා මොනවාක්වත් බරපතල දෙයකට හිත දාන්න එපා. මම දැන් මෙතන ඉන්නවා කියලා ඒ චිත්තක්ෂණේ මේ වර්තමාන මොහොතට එළඹ සිටීමේ චිත්තක්ෂණය අප්‍රමාද චිත්තක්ෂණය වරණගන්නේ කියලා මම දැන් මෙතන. නිසා යම් වෙලාවක මේ යෝගාවචරය මේ උපදේශය අහලා එයා මම දැන් මෙතන කියන තැනට එක චිත්තක්ෂණයට ආවනම් එහෙම නැත්නම් දැනුණා නම් මම දැන් මෙතන හිත සුවසේ ඉන්නවා. මේ මොහොත වර්තමාන මොහොත අත්දකින්න. වර්තමාන මොහොත ජීවත් වෙනවා. වර්තමාන මොහොත විඳිනවා. ආහනේ චිත්තක්ෂණයට ආවන ඒ චිත්තක්ෂණේදී මොනම ආකාරයක හරි කාමච්ඡන්දයක් තියෙනවා නම් ඒ චිත්තක්ෂණයට එන්න බෑ. ඥානිපත්‍ර කියන්න පුළුවන් එකම චිත්තක්ෂණයක මම දැන් මෙතන කියන පට් පටලයට ආවනම් ඒ පුද්ගලයා මුළු ලෝකෙම දන් දීමේ දානපතියෙක් බවට පත් වෙන්නම වෙනවා වර්තමාන චිත්තක්ෂණයට එන්න. ඒකේ තාක්ෂණික පැත්තෙන් පුංචි දැනගත යුතු කාරණාවක් තියෙනවා. චිත්තක්ෂණයට ආපපමණින් චිත්තක්ෂණයට ආප බව දැනගන්න බෑ. අපේ හිතේ චිත්ත නියාමයේ හැටියට. චිත්තක්ෂණයට ඇවිල්ලා චිත්තක්ෂණ හතරක්වත් ඉන්න ඕනේ කියලා කියනවා අභිධර්ම විශ්ලේෂණ අනුව මම දැන් එතන ඉන්න බව දැනගන්න. ඒ නිසා මෙතන කාරණා දෙකක් තියෙනවා. එක ඒ ඒ தත්තට එළඹීම. දෙක ඒ தත්තට එළඹීම බව දැනගන්න. ඒක හරියට තෑග්ගක් දීම සහ තෑග්ග බාර ගැනීම වගේ දෙකක්. වෙන විදිහට කියනවා නම් සභාවකට යෝජනාවක් ඉදිරිපත් කරලා සභාවේ යෝජනාව සම්මත කරගන්න වගේ දෙයක්. යෝජනා ඉෂ්ටිර කරගන්න එපා. ඉෂ්ටිර කර නැත්නම් ඒක න්‍යාය පත්‍රයට යන්නේ නැහැ නේ. අනිත් වගේ අපි ඉස්සල්ලාම යෝජනාවක් ගේනවා මට පුළුවන් ද මම දැන් මෙතෙන්ට එන්න. ඉතින් අපිට පේන්නේ අපි මෙතෙක් විඳපු සැප අනුව, ලාභ සත්කාර සම්මාන සිලෝක අනුව මේ මම දැන් මෙතන කියන එක මහා ලොකු ආධ්‍යාත්මික වටිනාකමක්. ආගමික වටිනාකමක්. නමුත් අපි මේ යන්න හදන්නේ මේ ආසව ධර්ම වලට යන්න පාර හදාන යනකොට මේ හිත කීකරු කරනකොට කාම ඡන්දය ගැන දැනගන්නකොට හොඳට මතක තියාගෙන ඉන්න ඒ වර්තමාන මොහොතේ හිත ගත්තා ගත්ත බව දැනගත්තා තවත් එකක් මම ඕන්නම් කියන්නම් මම වර්තමාන මොහොතේ මම දැන් මෙතෙන් ආවා මම ඒකේ බව ඉන්නවා ඒක හිතිය බව තව කෙනෙකුට කියන්න තුන්වෙනි සැරයකටත් යෝගාවචරයට ලකුණු ලැබෙනවා මම දැන් මෙතන කියනට එළඹීම එකක් මම දැන් මෙතන ඉන්න බව දන්න බව එකක් අත්දකින්න බව එකක් ඒක සපේලා කමඨාන් සුද්ධ කරනට කියන්න තරම් ඒ යෝගාවචරය දන්නවනම් මම සාමාන්‍ය කියන දේ තමයි එවැනි මිනිසෙකුට මේ ජීවිතේ නිවන් දකින්න පුළුවන් කියලා විශ්වාසයක් දෙන්න ගමන් දන්නවා මේක හම්බ කරපු සංසාරේ වටිනාම චිත්තක්ෂණය මේකයි කියලා. ඒක නිසා කමඨාන් සුන්දරකොට ඉස්සල්ලාම කියන්නේ මම වාඩි වුණා මම දැන් හිත යෙදුවා මම දැන් මෙතෙන් මට තේරෙනවා මට දැන් පුළුවන් කියලා. නමුත් කමඨාන් සුද්ධ කරන බලන්න කතා කරන්නේ මොනවද කියලා? අපි කතා කරන්නේ වැරදිච්ච දේවල්. අපි කතා කරන්නේ මට වේදනාව ආවා මට බඩ එකක් ආවා මට සද්ද ඇහුණා මට කරගෙන යන්න බෑ අපි කෙලෙස් වලටමනේ ඡන්ද දෙන්නේ කතා කරන හැම වචනකින්මයි කෙලෙස් කතා කරන්නේ පොඩ්ඩක් අද දැස්ති ගෙරෙන්න පොඩ්ඩක් හරි උදව් කරන්න මේ ඒකාග්‍රතාවයට ඡන්ද දෙන්න. කාම ඡන්දය අයින් කරන පැත්තට ඡන්ද දෙන්න. එක චිත්තක්ෂණයක සතිමත් උනායි කියලා ආඩම්බරෙන් කියන්න. අන්න එදාට යෝගාචරයේ වැඩවලින් 50ක් ඉවරයි. හරියට කියන්න දන්නවනම් මම මේ වාඩි වුණා මම පරියන්කිට ගියා මම වාඩි වෙලා මම හිත යෙදුවා මම දැන් මෙතන කියන එකට මට හොඳට තේරුණා මම පහසුවෙන් වාඩි වෙලා ඉන්නවා මේ ටික කියන්න පුළුවන් නම් මතක තියාගන්න බුදුන් දැක්කා වගේ. ඉතින් අපිට වෙලා තියෙන්නේ ඒකට යනව සමාජලාට විඳිනවා. නමුත් අපි ඒ වෙනුවට අර කෙලෙසයක් ගැන කතා කරන්න ආසයි. මට විනාඩි 20ක් විතර ගියාට පස්සේ කකුලේ අමාරුවක් ආවා කියනවා. දත කැක්කමක් ආවා කියනවා. බඩේ කැක්කමක් ආවයි කියලා කියනවා. අර කෙලෙස් වල විස්තරේ ජාතකයේ වංශේ ඔක්කොමත් එක කියනවා. අඩු ගන්න එක චිත්තක්ෂණයක් තමයි මේ වර්තමාන මොහොතට ගත්තයි කියලා නැත්නම් මේ ඒකාග්‍ර භාවයට තල්ලුවක් කරන පැත්තට ගියයි කියලා මේක කියන්න පටන් ගත්තා අපි තද්ද බල විජයට කාමච්ඡන්දයට යුද ප්‍රකාශ කරනවා. කාමච්ඡන්දේ තියෙන ඔබ සංසාරයක් දොදන්න කාලයක් ඔබ මාව තෙම තෙම පොඟෝ පොඟෝ කාමයේ දානෙට මම එක චිත්තක්ෂණයක් ඇඩුවා. මට මේක කඩන්න පුළුවන් කියලා. ඒක ගැන කතා කරනකොට ඔය මට මතකයි බ්‍රහ්මන් සාමුදුරංගේ නිදර්ශනයක් කියලා තිබුණා. මේ ලෝකේ ගුරුත්වාකර්ෂණය වැඩ කරනවා කියලා අපි බුදු භෞතික විද්‍යාවම ඒකමතිකව පිළිගන්න ගතියක් තියෙනවා. අහ ගලක් අරගෙන අහසට දැම්මොත් ඒක වැටෙනවා. ඒ මොකද ගුරුත්වාකර්ෂණ නිසා. ඒ නිසා අපි විද්‍යානුකූලව කියන කෝකතන කොප්පු කරලා පෙන්වන්න පුළුවන් ඕන කෙනෙකුට කරලා බලන්න පුළුවන් උඩ දැම්මොත් වැටෙනවා කියලා. මොක කවදා හරි උඩ දාපු එකක් වැටුනේ නැත්නම් අවුරුදු කෙල කෝටි ගණක් විශ්වාස විස්තර කරත් ඒ ගුරුත්වාකර්ෂණ නීතිය අවලංගු වෙලා යනවා එක ගල් කැටයක් උඩ දැම්මට පස්සේ ආවේ නැත්තම්. එච්චරයි. අවුරුදු ගාණක් ඔප්පු කර කර හිටියත් එක සැරයක් පෙන්වන්න පුළුවන් නම් නෑ වැටෙන්නේ නැතුව යන්න පුළුවන් කියලා එදාට අර ඔච්චර කල් තිබුණේ ඔක්කොම ඉවරයි. නිසා කාමච්ඡන්දේ අපිට අවිල වද දෙනවා හිටගෙනත් වද දෙනවා ඉඳගෙනත් වද දෙනවා බුදියගත්තත් වද දෙනවා අපි කියන හොඳයි හොඳයි ගහගෙන ගහගෙන ඵලයන් කොකාට හත් වාරය නම් කොකාට එක වාරය නම් කෙකිට හත් වාරයක් කියලා අපේ කතාවක් තියෙනවා. ඔබ ගහපන් මම දෙනවා බුදුහාමතුන්ගේ ක්‍රමයට උඹට පහර දෙනවා. මොකද්ද මම වර්තමාන මොහොතේ හිත පවත්නවා. එක චිත්තක්ෂණය පින්වත් තියා ගන්නවා. ඒ චිත්තක්ෂණය ඇති වෙන විශ්වාසය, ඒ චිත්තක්ෂණය ඇති වෙන චිත්ත ශක්තිය බුදු බලයක්මයි. නමුත් හැබැයි මම ඉල්ලීමක් කරනවා මේක අභීතව කියන්න පුළුවන් වෙන්න ඕනේ. කමඨාන් සුද්ධ කරන මේක තමයි මගේ වටිනාම ජීවිතේ වටිනා තැන. එතකොට අපිට බලාපොරොත්තුවක් ඇති කරන්න පුළුවන්. දැන් තියෙන්නේ දෙකයි. එකයි මේ ඇති කරගත්ත මේ චිත්තක්ෂණය මේ පිරිසුදුකම කොච්චර වෙලා පවත්වන්න පුළුවන්ද ඒකටයි සත්පුරුෂකම කියන්නේ. ඒකටයි අපි දැනුම කියන්නේ. ඒකටයි ශිල්පය කියලා කියන්නේ. ඒකටයි කුසලය කියලා කියන්නේ. ඊට පස්සේ යෝගාවචරයට පුංචි පාඩමක් උගන්වන්න තියෙනවා. වර්තමාන මොහොත ගත්තනේ. ඒ ගත්ත එකලස ඒ සමබර භාවය කොච්චර දුර නඩත්තු කරන්න පුළුවන්ද? ඉතින් ඊට පස්සේ ඕන තරම් කමටහන් සුද්ධ කරන්න පුළුවන්. ඉගෙන ගන්න දේවල් ගොඩක් තියෙනවා. කෙරෙන්නේ එකයි. නන්නත්තර වෙච්ච හිත එක තැනක තියාගෙන. ඊට පස්සේ ඒකෙදී අපි මෙහෙම ඉඳගෙන වාඩි වෙලා ඉන්නකොට අද අපි උඩදි කමඩාන් සුද්ධ කරා ධර්ම සාකච්ඡාවේ දැක්කා භාවනා කරන අයට සමා වෙන්න ඕනේ මම මේ ආධුනිකයෝ ඉක්මවල යනවා වගේ වෙන්න ඉඩ තියෙනවා කමක් නැහැ මම හිතනවා ඒක ආධුනිකන ධෛර්යයක් වෙයි කියලා සමහරුන්ට පේනවා සමහරුන්ට ඇත්තට මම කැමැති මතු කරලා දෙන්න නැත්නම් උනන්දු කරවන්න වාඩි වෙලා පරිසර සාධක හොඳ නම් සප්පායන ඒකම හිත තියාගෙන ඉන්න පුළුවන් තමයි පැයක් විතර වගේ වෙන මොනම අරමුණක්වත් ඕනේ නැහැ. ආනපාන ඕනෙත් නැහැ. පිම්බි බහැකිලිම ඕනෙත් නැහැ. මම දැන් මෙතන සුවසේ සමබරව සැහැල්ලු වාඩි වෙලා කතා කරන දෙයක් නෑ. පිරිසිදු චිත්ත ප්‍රවෘතියක්, නික්ලේශී චිත්ත ප්‍රවෘතියක් විනාඩි 10 15 ඉන්න පුළුවන්. එතකොට මේ යෝගාවචරයට විශ්වාසයක් ඇති කරගන්න පුළුවන් මේ කාම කාම ඡන්දය වෙනුවට ඒකාග්‍රතාවයේ ඇති කිරීමේ එක චිත්තක්ෂණයක් විතරක් නෙවෙයි මට දැන් චිත්ත වීදියක්ම චිත්තක්ෂණ කීපයක්ම පවත්වාගෙන යන්න පුළුවන් කියලා ඒ ශිල්පී දියුණු කිරීම තමයි ඇත්තම ඔය සමත භාවනා තියෙන සේරම උපක්‍රමද ශිල්පීය දැනුමද ඔක්කොම ඔච්චරයි. ඉතින් ඒ සඳහා අපි එහෙම කරන්න බැරි අය ඉන්නවනේ. වාඩි වෙලා වාඩි වෙලා ඉන්නේ කොහෙට පවත්න්න බැරි නිසා එතකොට අර වාඩි වෙලා ඒක දිහා බලන එක එක නිෂ්ක්‍රීය වැඩක් වගේ නෙපෙන්නේ. ඒ නිසා අපේ හිත එක සැරේටම නිෂ්ක්‍රීය වැඩක තැම්පත් කරන්න බැරි නිසා එහෙම තැම්පත් වුණාට පස්සේ ඒක ඇතුලේ ක්‍රියාත්මක වෙන සක්‍රීය වැඩක් තෝරගන්නවා හිත ස්වභාවයෙන්. තෝරගන්න ඉඩ තියෙනවා. ඉතින් ඒ නිසා සරුවචනාංශය එහෙම එක සැරේම ඉඳගෙන ඉන්න ඉරියව්වෙම හිත තැම්පත් කරගන්න බැරි එක්කනට එහෙම හිත තැම්ප හිත කය ඇතුලේ මම දැන් මෙතන තියාන මොනවද පේන්නේ කියලා අර පොඩි ළමයි නිදි කරන්න ඕනේ චාම අර උඩ කැරකෙනෙව තියෙන ඉස්සර දැන් නම් තියෙනවද මන් දන්නේ. තොටිල්ල උඩ ඉල්ලලා තියෙන බබා නිදා ගන්නකම් වයින් කරලා කැරකෙන දේවල්. ඒක දිහා බලන බබා ඉනකොට බබාට නිින්ද යනවා ඉබේ. මේ කැරකෙන දේක් තිබුණ නැත්නම් බබා අම්මා දිහා බලනවා. අම්මා යන්නේ අරක වයින් කරලා තියලා. ඒ වගේ තමයි බබා ඇතුළට ගත්තට පස්සේ බබා හොයනවා කැරකෙන දේවල්. එකක් තමයි ආනපාන. ආනපානේ නිතරම කැරකෙන දෙයක් මේ ආස්වාද ප්‍රසවාස දෙක. ඉතින් අර මේ නිශ්චල භාවය හොඳට හුරු කරගෙන ජීවිත ආනාපාන ටිකක් සැපෙලවනවා. නැත්තම් පිම්බි මහැකිලිමිට සැපෙලවනවා. ඊට පස්සේ කියනවා මම දැන් මෙතන එක නැත්තම් මේ ආස්වාස් ප්‍රසආසෝ පිම්බි මහැකිලිම අනුව දිගට මෙහෙම හිත පාත්තගෙන යන්න කියලා. ඒකෙන් ගියත් හොඳට මතක තියානින්න අන්තිමට හිත විස්්‍රාම වෙන්නේ මේ වර්තමාන මොහොතේ එනකොට මේ මම දැන් මෙතන කියන චිත්තක්ෂණය තමයි. ආනාපානය කියලා කියන්නේ පොඩි උපකරණයක් විතරයි. පිම්බි වැකිලිම කියන්නේ පොඩි උපකරණයක් විතරයි. ඒක ගන්නේ අර දුවන හිතට ක්‍රියාශක්තියක් නැත්තම් සිද්ධි බහුල නැත්තම් හිත කම්මැලි වෙන්නේ ඉතින්. නමුත් හොඳට මතක තියාගන්න ඒක අටුවාචාරින් වහන්සේලා ලස්සනට අල්ලලා තියෙනවා. විස්තර කරලා කියනවා මේ ආනාපානේ විතරයි අරමුණක් විදිහට අනිකුත් සමසතලිස් කර්මස්ථානවල බලාන ඉඳ ඉඳ ඉඳ තැම්පත් වෙන්නේ. අනික සෑම අරමුණක්ම බලාන ඉඳ ඉඳ ලොකු වෙනවා. බලහන් ඉන්න ඉන්න විචිත්‍ර වෙනවා. බලහන් ඉන්න ඉන්නට ප්‍රියලවනවා. ආනාපානෙ විතරක් බලහන් ඉන්න ඉන්න සියුම් වෙනවා. බලහන් ඉන්න සූක්ෂම භාවයටපත් වෙනවා. දැන් මම දැන් මෙතන කියන ඒකාකාරීකමේ ඉන්න බැරිකමට අපි ආනාපානෙ ඇල්ලුවාට ආනාපානෙ දිහා බලහන් ඉඳලා ඉඳලා ඉඳලා ඒක සියුම් වුණාට පස්සේ ආයෙත් හිත අත්ෙන්න වෙනවා. ආයෙත් ඇවිල්ලා මේ ඉන්නකන ඉන්න චිත්තක්ෂණයට එනවා. එතෙන්න ආපු වෙලාවේදී මමට දැන් පොට පෑදෙනවා මේ ආශ්‍රව ධර්ම ගැන පොඩ්ඩක් අපිට කතා කරන්න. එතින්ද ආවට පස්සේ හිත දැන් ටික ටික ටික ටික ආනපන තැම්පත් වෙනවා. ටික ටික ටික ටික කාය තැම්පත් වෙනවා. ටික ටික ටික ටික හිත තැම්පත් වෙනවා. මේ තැම්පත් වෙන්නේ එනකොට මේ කයේ පුදුමාකාර නැටිල්ලක් පටන් ගන්නවා. හිතේ පුදුමාකාර ආස්පලෙඩ එන්න පටන් ගන්නවා. මෙන්න මේ ටික අපිට පේන්නෙම උපදේශ නොලබු එකනට පේන්නෙම ලෑස්තිලා ගිනේත් එකනට පේන්නෙම මොකද්දෝ පටලවිල්ල මොකද්දෝ গুপ্ত ධර්මයක් මොකද්දෝ මේ මේ මාන බලවේගයක් මොකද්දෝ පාලනය කරගන්න බැරි තත්වයක් කියලා ඒ ආනපනේ සංසිධිකන යනකොට යනකොට සංසිඳන ප්‍රමාණයට සාපේක්ෂව අපිට පාලනය කරගන්න බැරි මොනවද කොච්ච දාන්න පටන් ගන්නවා. ඒක නාම රූප දෙකටම වැටෙනවා. මෙන්න මේ ශේස්ත්‍රය හරි අමාරුයි පොතක කියලා දෙන්න. ඉතින් යන්නේ භවනා කරන අයගෙන් ඉතාම සුළු පිටසක්. එම ගියාට පස්සේ ඒ ඇත්තන්ට දකින්න හම්බ වෙන්නේ මහා গুপ্ত දේවල්. මා හිතා ගන්න බැරි දේවල්. ඉතින් ඒකට මේ යෝගාවචර තනියෙන් භාවනා කරන කෙනෙක් නම් හරි අසරණ තත්වයකටපත් වෙනවා. දැන් මොකද වෙන්නේ? මේ Tamanට බාහිර දුන්න අරමුණ ආස්වාද ප්‍රසආසයේ කීකරු වෙලා සත්‍යමත් වෙලා සමාධිමත් වෙලා යනකොට ඒක එnde ende ende නොදැනී යනවා ඒ වෙනුවට මේ භූත දෝෂෙ ඉන්න පටන් අර ගන්නවා සද්ද ඇහෙන්න පටන් අර ගන්නවා ඇඟපත නයියන්න පටන් අර ගන්නවා උණු සුන් වෙනවා රත් වෙනවා සද්ද ගඳ දැනෙනවා රස දැනෙනවා පහස දැනෙනවා ඉතින් එතකොට යෝගාවචරයට සාධාරණයි බය ඇති වෙන එක සාධාරණයි සැක ඇති වෙන එක ඉතින් ඒක නිසා යෝගාවචර ගොළු වෙනවා කියා ගන්න දන්නෙත් නැහැ නිකන් නිකන් කාන්තාරයක මේ ශීම භූමියෙන් ඈත් වෙන්න ඈත් වෙන්න ඒ පිසාච ප්‍රේතයෝ ව්‍යාලයෝ වට කරගත්තට පස්සේ පුදුම බයක් ඇති වෙනවා. මූදකට ගිහිල්ලා ගොඩ බිමෙන් ඈතට යන්න යන්න පුංචි පොට්ටුවක ගිය මනුස්සයාට දිශාමාරු වීමක් ඇවිල්ලා මූදුවක්කාරයක් එනවා. කැලේකින් ගමෙන් ඈතට ඈතට ගිහිල්ලා කැලේ මැදට යන්න යන්න දිශාමාරු වෙල් පෑගෙනවයි කියලා. සිංහලෝ කියන්නේ දිශාමාරු වෙලා ගම කොහෙද කැලේ කොහෙද කියලා හොයාගන්න බැරි වෙනවා. ආන්න මේ වගේ යෝගාවචරය අර පුරුදු ශේස්ත්‍රය පුරුදු ආනාපාන දෙක අයින් කරගෙන ගිවං කරන ගිවං කරන යනකොට මේ ඇතුලේ දඟලන්න ගොජ දාන්න පටන් ගන්න කොටහ හරහා තමයි අපිට මේ ආශ්‍රෝ ධර්ම තේරුම් ගන්න වෙන්නේ. ඒ එකකින්වත් ධෛර්යයක් නම් ඇති කරන්නේ නැහැ. ඒකකින්වත් ස්වයන්සිද්ධ විස්තරයක් දෙන්නෙත් නැහැ. අවුල්මයි කරන්නේ. කරකෝල අතාරිනවා. මේක නිකන් මත් කරන ගතියක් තියෙනවා. මේ පමාවට මදේට ලක් කරනවා. සමහරුන්ට සක්මන් කරනකොට පවා මේ ඇත්ත එක අරගෙන ඔළුව කරගෙන පටන් අරගන්නවා සක්මන් කරගන්න බැරුව වෙනවා. පරියංක භාවනා කරනකොටත් නිකන් මායන් වෙච්ච කපුවා වගේ ඇඟ මොකද්දෝ සෙල්ලම් වගේක් ඉන්න පටන් ගන්නවා. අන්න එතෙන්ට යනකොට ඒ යෝගාවචරයා සීල ශික්ෂාව කොච්චර තිබ්බත් මේ ලෙඩේට උත්තරේ ඒකට නෑ. ඒකේ නෑ. සමාධි ශික්ෂාව කොච්චර තිබ්බත් මේ එන දැඟලිල්ලට ලෙඩේට උත්තර සමාධි භාවනාවේ නැහැ. මේ යෝගාවචරයට මේ හරියේදී මේ ශේස්ත්‍රයේදී කළ යුතු ශික්ෂාවට කියන්නේ ප්‍රඥා ශික්ෂාව කියලා. ඒකට තමයි විපස්සනාව කියලා කියන්නේ. ඒ සම්බන්ධව තොරතුරු මං කියන ඕනම කෙනෙක් පොත්පත් කියවන බලන කිසිම තේරවාදීන් පිට නැත්නම් මේ බුද්ධ බෞද්ධ භාවනාව පිට කිසි තැනක මානව ඉතිහාසයේ මානව මේ සාහිත්‍ය කතාව සාකච්ඡා කරලා බෑ. මේකට වංචනික ධර්ම කියලා සමාහලාට අපි අපේ පොත්වල සඳහන් කරලා තිනවා විදර්ශනා උපක්ලේශකින් නම් සඳහන් කරලා තිනවා. ඒ වගේම සියුම් විතර්ක කියලා සඳහන් කරලා තියෙනවා. ඒ බටහිර මානසික විද්‍යාව සහ ආසියාකරයේ මානසික විද්‍යාව පිළිබඳ දෙකම හදාරන අපේ මහාචාර්යවරයෙකුට මම මතක් කරාට පස්සේ එයා කියනවා කවදාකවත් බටහිර මානසිකත්වය බටහිර මානසික විද්‍යාව මේ වංචනික ධර්ම කියන වචනේවත් අහලා නැහැ. එයා හිතන්නේ මේ සියල්ල පාලනය කර හැකි මේ හැම එකටම හේතුවක් තියෙනවා මේ තීන්දුවක් තියෙනක ਸਰබලදාරි දෙවියන් වහන්සේ ඉන්නවා. ඒ නිසා ඒ ඔක්කොම මම වග වියන්න ඕනේ මම වග වෙන්න ඕනේ මේක මගේ කියාගන්න එකක් තමයි බටහිර මේ මානසික විද්‍යාව උගන්වන්නේ. නමුත් මෙතෙන්දී යෝගාවචරයා ਸਰුවඥ උපදේශය ඇතුව ගියොත් මෙතෙන්දි තේරෙනවා මෙතෙන්ට එනකන් යම් ප්‍රමාණයකට Tamanට හිතලා කළ හැකි ශක්තියක් තිබුණා. මෙහෙවන්න පුළුවන් ගතියක් තිබුණා. එහෙම නැත්නම් අදිෂ්ඨානේ වැඩ කරන ගතියක් තිබුණා. මෙතනින් එහාට ඒ ශක්තිය නැති වෙන්න පටන් ගන්නවා. මට පාලනය කරගන්න බෑ. ඇඟ නැලවෙන්න පටන් ගත්තොත් ඉතින් නැලවෙනවා. මේක පැත්තක රත් වෙනවා, ඒක පැත්තක සීතල වෙන්න පටන් අරගත්තොත් මොන විදිහින් අනත කරන්න බෑ. ඒ වගේ මේ ආනාපානෙ මේක ඇතුළේද මේක වෙන්නේ පිටද වෙන්නේ කියලා බැලුවොත් ඇතුළේ පිට ભેදයක් නැති වෙනවා. මෙතෙන්දි තේරෙනවා දැන් ආණ්ඩු මට්ටු කරන්න බෑ. වෙනස්කම් වගේක් යනවා. ආණ්ඩු මට්ටු කරන්න බැරි නිසා තද ඉච්ඡාබංගත්වයකටපත් වෙනවා. බලාපොරොත්තු සුන්වීමක් සිද්ධ වෙනවා. හරි දුකක්. හැබැයි පාලනයෙන් තොර වෙනවා. ඉතින් මේ මනුස්සයා නිකමට හරි අහලා තිබ්බනම් මේක තමයි මේ අනිච්චන් දුක්ඛන් අනත්තන් කියලා බුදුහාමුදුරු කියන්නේ මේ අනාත්මයි කියලා කියන්නේ ඔබට පාලනය කරගන්න බැරි එක කියලා. යෝගාවචරයට සතුටක් එන්න ඉඩ තියෙනවා. දැන් මට අනාත්ම භාවයේ පේනවා. මොකද මේ හොඳට සතිය තියෙනවා. හොඳට සමාධිය තියෙනවා. ඊයේත් උනා. අදත් වෙනවා. මින් නලියන්න ගන්න. සද්ද ඇහෙන්න ගන්න. රූප පේන්න ගන්නවා. নানা ප්‍රකාර දේවල් එනවා. Tamand නිරීක්ෂකයෙක්ගේ මට්ටමින් ඒකට සම්බන්ධ වෙන්න පුළුවන්. හැබැයි විනිශ්චයකාරයෙක් විදිහට සම්බන්ධ වෙන්න බෑ. පාලකෙක් වශයෙන් සම්බන්ධ වෙන්නත් විධායකයෙක් වශයෙන් සම්බන්ධ වෙන්නත් බෑ. නේවාසිකයෙක් වශයෙන් සම්බන්ධ වෙන්නත් බෑ. ඒකට පේනවා මේක ඇතුලේ පාලක විධායක නේවාසික විනිශ්චය කරන්න පුළුවන් ශක්තියක් නැහැ. අධිකාරී ශක්තියක් නැහැ. හැබැයි බලාන ඉන්න මිනිහට කියනවා භාවනා යෝගාවචරයි කියලා. බලාන ඉන්න මිනිහට කියනවා විපස්සනාව කියලා. බලාන ඉන්න එසේ මෙසේ කෙනෙකුට බෑ නොසලී. ඒ මොකද මේ ආශ්‍රව ධර්මයන්ගේ සිටියම ආශ්‍රව ධර්මගේ සමීකරණය ආශ්‍රව ධර්මයන්ගේ තිරයට වැඩපිළිවෙල අපි කවම කවදාකවත් බලාපොරොත්තු වෙච්ච එකක් නෙවෙයි. ඉතින් සරුවචනාංශය කියනවා උඹ ආශ්‍රව ධර්ම දැක්කොත් උඹ ආශ්‍රව ධර්ම දන්නවනම් විතරක් ප්‍රහාණය කරන්න පුළුවන්. හැබැයි ඔකට බය වුණොත් බෑ. ඔකට ප්‍රතික්‍රියා කරලත් බෑ. බය වෙලත් බෑ. ඉතින් මොන ගොයියද මොන යකාද ඔතෙන් ගිහලා බය නොවී ඉන්නේ. මොන මනුස්සයද ඔකට ප්‍රතික්‍රියා නොකර ඉන්නේ. මිනිස්සෙක් නම් පු탁ජනෙක් නම් අනිවාර්යයෙන්ම ප්‍රතික්‍රියා කරනවා. අනිවාර්යයෙන්ම බය වෙනවා. ඉතින් ඒක යාගේ දෝෂයක්වත් කෙලෙසයක්වත් වැරද්දක්වත් නෙවෙයි. මේක පිළිබඳව දන්න අත්ංගෙන් වැඩියෙන්ම දන්නේ දරුවචන් වහන්සේ. දරුවචන් වහන්සේ අනිවාර්යයෙන්ම දන්න ඔතෙන්ට ගියාම ওই මන්ත්‍රේ හරිනම් කපුව පරල වෙනවා. ඉතින් ආවේශ වෙනවා. ඉතින් යක්කුන්ට බය නම් සෝනේ ගෙවල් හදන්න එපා. සෝනේ ගෙවල් හැදුවොත් යක්කු එනවා. ඒක ආශව ධර්ම, අනුශේ ධර්ම ක්‍රියාත්මක වෙනකොට යෝගාවචරයා තිබුණට වැඩි සද්ධාවකින් තිබුණට වැඩි වීරියකින් තිබුණ සතිය හෝ කඩා නොගෙන දිගටම මේ පාලනය කරගන්න පුළුවන් තත්ත්වයේ පැවතිච්ච සතිය පාලනය කරගන්න බැරි කරගන්න බැරි තත්ත්වයේදී සමානව කොඩියක් අතර ගත්තා වගේ යන්න පුළුවන් නම් පාලනය කරගන්න පුළුවන් හරියට ජීවුණු සමාධිය පාලනය කරගන්න බැරුව තියෙද්දි හිත හලා ගන්න නැතුව යන්න පුළුවන් නම් මේකයි ඥානය කියලා දන්නවනම් ඔන්න යාට එතකොට ඉන්ද්‍රිය ධර්ම ටික සද්ධා විරිය සති සමාධි ප්‍රඥා පන්නරය පන්නරයක් එන්න පටන් ගන්නවා සිද්ධිය පාලනයෙන් තොර වෙන්න තොර වෙන්න සිද්ධිය Tamanට ආණ්ඩුමට්ටු කරගන්න බැරි වෙන්න බැරි වෙන්න තියෙනවා දැන් ධර්මයේ විශ්ින් ධර්මෙ පෙන්වන්න පටන් අර ගන්නවා ඒකට කියනවා ධර්මය සාමාන්‍ය ලක්ෂණ ඉසල සම්තති ලක්ෂණය පෙන්න සාමාන්‍ය ලක්ෂණ වලට යෝගාචරය හුරු කරනවා ඔබ මෙතෙක් කල නිට්ටයයි කියන හිතපදේවල වල අනිත්‍යත්වයක් තියෙන්නේ ඔබ මෙච්චර කල් සුඛයි සුබයි කියන්නේ ප්‍රතිවගේ දුකක් තියෙන්නේ. මෙච්චර කල් ආත්මයක් කරසේ පාලනය කරගන්න පුළුවන් කියලා හිතා හිතන එක පාලනය කරන්න පුළුවන් හරි ගෙවන්න ගෙවන්න ගෙවන්න එnde එnde 100%ක්ම පාලනය කරන්න බැරි තැනකටයි යන්නේ. මෙතෙන්දි මුණ දෙන කෙනා මෙතෙන්දි මේකට ලෑස්ති වෙලා යන කෙනා මෙතෙන්දි මේකට මේකම අපේක්ෂා කරගෙන යන මිනිස්සයා බුදුහාමුදුරුවෝ කියන්නේ ගඟ දිගේ ඉහළට පේනන මිනිහෙක් කියලා. අපි ඔක්කොම හරි දක්ෂයි ගංගා දිගේ පල්ලෙහාට පීනන්න. මේ රට්ටු යන පැත්තට යන්න, රැල්ලට යන්න, රැල්ලට වැටෙන්න. නම ගංගා දිගේ ඉහළට යන මිනිස්සයා කොච්චරනම් සංසාර බයක් තියෙන්න ඕනද කියලා හිතනද කොච්චරනම් මේ தත්තෙට මුහුණ දීලා වැටිලා පසබිම යනගත කෙනෙක් වෙන්න ඕනේද හරියට උපදේශය ලැබුණොත් ඒ මනුස්සයා තේරුම් ගන්නවා සකස් කිරීම සංස්කරණය කිරීම හිතලා කරන සියල්ලම සෑම ප්‍රයත්නයකින්ම නතර කරලා කාය සංඛාර, වචී සංඛාර, චිත්ත සංඛාර වශයෙන් සංස්කරණය කරලා සකස් කිරීම ශික්ෂණයක් මාර්ගයෙන් පුළුවන් තරම් ගෙවම් කරලා සියල්ල සිදුවෙන තැනට එනකොට අසංස්කාරිකෝ සියල්ල සිදුවෙන තැනකට ඇවිල්ලත් සද්ධාව කඩාගත්තේ නැත්නම් ඒකට කියනවා ඕකප්පන සද්ධාව කියන නිකම් ප්‍රසාද සද්ධාව නෙවෙයි බරපතල ඕකප්පන සද්ධාව. එතෙන් දෙනකොටත් කඩාගත්තේ නැත්නම් වීර්ය ඒකට ආරද්ධ විරිය කියන්නේ ඒකට කියනවා පග්ගහිත විරිය කියලා ගත්ත දේ අත්නාරින වීරියක්. දත කාල අල්ලන වීරියක්. ඉතින් ආවට පස්සෙත් කඩාගෙන නැති සතියක් තියෙනවනේ ඒකට කියනවා අඛණ්ඩ සතියක් කියලා. සුපතිට්ඨිත සතියක් කියනවා නැත්නම් සතිපට්ඨානයි කියලා කියනවා. එතෙන් දෙනකොටත් කඩාගත්තේ නැත්නම් සමාධියට ඒක කියනවා ක්ෂණ සක්ෂණික සමාධිය, චිත්ත ඒකාග්‍රත ක්ෂණික චිත්ත ඒකාග්‍රතාවය කියලා. එතෙන් දෙනකොටත් ප්‍රඥාව පාවා දුන්නේ නැත්නම් ඒකට කියනවා ප්‍රඥා ඉන්ද්‍රියක් බවට පත් වෙලා තියෙනවා. විපස්සනා ප්‍රඥාවට සුදුසුෙක් වෙලා ඉන්නවා. මේක කවදාකවත් අභියෝගයක් නොදී සහල වීමක් සහල වීමක් නොවි වෙන්නෙම නැහැ. හැම කෙනාටම කොයි හරි පැත්තකින් කොනහිල්ලක් කරනවා. හැබැයි කෙනහිල්ල මංගල ලක්ෂණයක්. හැබැයි සත්පුරුෂ විදියට බලන කෙනා. අනිත් කෙනාට නූල් බඳින්න හිතෙනවා, සෙත් කවි කියන්න හිතෙනවා, පිරිත් නූලක් අර ගන්න හිතෙනවා, බෝධි පූජාවක් දෙන්න හිතෙනවා, මේ මේ රිට්‍රීට් එකෙන් ගිහිල්ලා පස්සේ එන්නම් කියලා හිතෙනවා. හතරවෙනි දවසේ වෙනකොට උඟ දෙනකොට ඔය ඔය එක එක එක එක රෝග එන්න පටන් අර ගන්නවා. ඉතින් පැනඩෝල් බොන්න හිතෙනවා, රෑ මැද්දාන ඉතින් දොරට තට්ටු කරනවා වගේ ඇහෙනවා. නානා ප්‍රදේව. අපි අර ඉන්නේ 36 37 ඉන්න රිට්‍රීට් එක නිසා අපිට දැන් අර කම්මලේ බල්ලන්ඩ වගේ එන ගැහුවත් ගානක්. ඇහිලා ඇහිලා ඇහිලා ඇහිලා මොකද ඔක්කොටම ඕන කරලා තියෙන මේ ගිනාපු බඩු සෙට් එකේ යනකොට ගෙනියන්න වෙයි නැත්නම් මොකද හැලෙයි කියලා. කවුරු හරි මේව කඩා වඩා ගනි මොන හරි වෙයි කියලා. ඉතින් අර ගෙනාපු ටික ගෙනියන්න තමයි ලොකු වමනාවක් තියෙන්නේ. ඩිංගිත්තක්වත් කෙලස් මෙහි තියලා යන්න කැමති නැහැ. පැකට් එක පිටින්ම gediya පිටින්ම ගෙනියන්න තියෙන අස. අපි බලන්න හදන්නේ මොනවා හර්ධියා හොරකම් කරගන්න. ගිනාපු කෙලස් වලින් ටිකක් ගිනාපු බය මෙහි තියලා යනවනම් මේක එන්න එන්න පුණ්‍ය භූමියක් බවට පත් වෙනවා. ඒක හොඳට මතක තියාගන්න කවදාකවත් ඒ පුද්ගලයාට ඇඟට නොදැනි ඒ පුද්ගලයා ඒක ඥානතෝ භික්කවේ පස්සතෝ ආසවණ khයන් වදාමි කියලා මේ ආශ්‍රව ධර්ම හොල්මන් කරන හැටි දැකලමයි දැනි ළමයි ගෙවම් කරන්න තියෙන්නේ. උගුරට උනා බේත් බොන්න බෑ. ඒක නිසා කියනවා ਸਰුවචනසය කොච්චර ආශ්‍රවක්ෂය කර ඥානෙ ලැබුවත් රාහුල කුමාරයාට අරිඹුවක්වත් දෙන්න බෑ. තමන්ගේ දැනුමෙන් අවුන්සයක්වත් රාහුල කුමාරට දෙන්න බෑ අනේ මේක බූදලේට තියාගන්න කියලා. මේ කවුද මේ යශෝදරාව කිව්වේ අන්න තාත්තා එනවා බූදලේ ඉල්ලගනින් කියලා නේ පිටක් කරේ. උඹලා මහයක එනවා. හොඳ සල්ලිකාරයා අපි වලපන් නිකන් දැන් ඉන්න මේ මාමණ්ඩි චලකුවේ නැත්නම් අපි ඔක්කොම ඉවරයි ගිහිල්ලා බූදලේ ගෙනියනවා කියලා. රාහුල කුමාරට දන්න එකකුත් නැහැ. කටේ කිරිසුඳ ගිහිල්ලත් නැහැ. ඊළ සිවුරල්ලා ගත්තට පස්සේ කිව්වා මහාන උඹේ සිවුරේ හැවණැල්ලත් මට සැපයි කියලා අම්මාවත් මතක නැතුණා. ඌට තීරණේ අර බුදුහාමුදුරන්ගේ හැවණැල්ල. ඉතින් බුදුරජාණන් වහන්සේ කිව්වා "හා යා මම බුදලි දෙන්නම්" කියලා. අනගාන කියලා සාරිපුත්ත හාමුදුරනේ කිව්වා "ඔන්නෝක පැවිදි කරපන්" කියලා. ඔන්න බුදලි. ඊට පස්සේ අවුරුදු 15ක් අතේදී පැවිදි කළ අවුරුදු 21 වෙනකම් බුදුමාකාර ඔය පුංචි රාහුල කුමාරයෙක් තිබුණ කුමාරසප නෙවෙයි බුදිය ගන්න උනේ වැසිකිළියේ. හැමදාම උදේ බුදුරජාණන් වහන්සේ කිව්වා ඔබ බුදුහාමුදුරගේ පුතා නිසා සාහර සාරිපුත්‍ර ස්වාමීන් උපාධ්‍යයන් වහන්සේ එනකොට මාන්නේ ඉඳී තියෙනවා. හැමදාම ඔබ මිදුලතු ගාපන්. මිදුලතු කාලා වැලි දෝතක් උඩට දාලා මට අත වැලි මේ වැලයට ගානට මට උපදෙස් ලැබේවා කියලා නිහතමානී වෙන්නේ කියලා. ඊට පස්සේ දීලා තියෙනවා පුත්‍රජානන්සේ රාහුල කුමාරට අම්බලට්ටික රාහුලෝවාද රාහුලෝවාද ආදී සූත්‍රවල පුදුම විස්තර. ඒ මොකද මේ ආශ්‍රව ධර්ම රාහුල කුමාරය රාහුල කුමාරයෙක් දකින්නකම් බුදුහමරට උදව් කරන්න බෑ. නැත්තම් දෙනවනේ මේ බුදලිය කියලා මයිලඟ මෙච්චර දිනු වෙච්ච ආශ්‍රක්ෂයකට ඥානෙ තියෙන මේ පොඩ්ඩක් උඹ තියාගනින් කියලා අම්මටත් හොරෙන් ගිල දීපන් කියලා. යශෝදරාට වෙනම භාවනා කරන්න සිද්ධ වුණා. සුද්ධෝදන රජුට වෙනම භාවනා කරන්න සිද්ධ වුණා. හැම කෙනාටම තමන්ගේ භාවනාව කරතයි. ඒක නිසා වැදගත් කරුණු දෙකක් තියෙනවා. එකක් තමයි අපි මේ ලෝකේ අම්මා තාත්තා අක්කා නංගි කී කිය හිටියට මේ ආශ්‍රව ධර්ම සම්බන්ධය යනකොට ඔක්කොම නිකන් සහෝදරංගල් තමයි. ඔක්කොම සහෝදරයෝ විතරයි එක ගෙසී ගන්න දෙයක් නැහැ. කාටවත් කාටවත් දෙන්න දෙයක් නැහැ. දෙක යම් කිසි කෙනෙක් ආශ්‍රව ධර්ම හරියට තේරුම් ගන්න මම මේක දකිනවා මම මේක දන්නවා කියලා උත්සාහ කරන කෙනාට වළක්වන්න පුළුවන් බලවේගකුත් ලෝකේ නැහැ. මොනම බලවේගයක්වත් නැහැ. තියෙන්නේ අවිද්‍යාව පමණයි. දකින්න ඕන නැතිකම තියෙන්නේ. දැනගන්න ඕනේ නැතිකම තියෙන එකට අවිද්‍යාව කියන්නේ. නිසා භාවනා කරන යනකොට ඒක විවිධ පැතිකඩ වලින් මේ ආශ්‍රව ඉස්මතු කරනවා, අනුසේ ඉස්මතු කරනවා, යෝගාවචරය දහස්වර වැටෙනවා. වැටෙනවා කියලා කියන්නේ ඒක නිකන් මුස්පේන්තු කරගෙන, කම්මැලි කරගෙන, නිදි කරවගෙන වටනවා. ඒ ඒතියෙද්දිත් කරලා කරලා කරලා මේ මේ ඉන්නේ මේ ආශවල හොල්මන්, අනුසේ ධර්මවල හොල්මන් මගේ සීලේ සත්‍ය නම් මගේ ශ්‍රද්ධාව සත්‍ය නම් මම මෙතෙක්කල් භාවනා කරපේක සත්‍ය නම් සතිය තියෙනවනම් සමාධිය තියෙනවනම් මම මේකට මුහුණ දෙනවා කියනකොට ඒ ශක්තිය ඒක කඩන්න පුළුවන් දෙයක් ඇත්තේ නැහැ බුදුරජාණන් වහන්සේ කියලා තිනවා ඒ වගේ වඩාගත් ශක්තිය ඇති කෙනාට ඕන නම් හිමාල පර්වතයක් දෙකට පලන්න පුළුවන් ඔය කුණු අවිද්‍යාව ගැන මොන කතාවද නමුත් එතෙන්ට එනකන් බලන්න මේ අද ධර්ම දේශනාදී පවා සීලක පිළිතලා සමාධියක පිහිටලා ගත්ත අරමුණ කීකරු කරගෙන හොඳට ඇතුළාන්තයට යන ගමන කරගෙන කරගෙන යනකොට කවදාකවත් එයා කළු මූණක් අඳගෙන පිරිච්චක් අටේ කිහිල්ල ගහගෙන හොරෙක් වගේ ඉදිරියට එන්නේ නැහැ. ඉදිරියට එන්නේ යාළුවෙක් වාගේ, මිත්‍රෙක් වාගේ, පිසාච ප්‍රේතියෝ වගේ. ඇවිල්ලා වට කරගත්තට පස්සේ අපි ඒ දෙන කොට පෙරක දෝරුකම්, ඒ දෙන වංචනික ගති වලට අහු වුණොත් කොතනට ගිහිලා පිරිනවද කියන්න බෑ. ඒ පිරිහෙන්නේ නැතුව පළවෙනි සැරේ ජයගත්ත කෙනෙක් ලෝකේ ඇත්තෙත් නැහැ. ඒ නිසා අපි නැවත නැවත කරමින් කරමින් කරමින් ඒ බාධක ධර්ම, ඒ වංචනික ධර්ම, ඒ උපක්ලේශ, ඒ සියුම් මේ විතර්ක එහෙම නැත්නම් මේ ආසවනුසේ එනකොට අන්න ඒක දැක ගන්නාසුළු මේක දැක්කොත් විතරයි දන්නවනම් විතරයි මේක ගෙවම් කරන්න පුළුවන් වෙන්නේ ඒක වෙන කෙනෙක් දැක්කට වෙන කෙනෙක් දැන දැනගත්තට බෑ දැක්කත්තට බෑ දැන් තියෙන ආශ්‍රව ඊයේ බලන්නත් බෑ. ඉස්සරහට නෙව බලන්නත් බෑ. මේ අස්පනා පිට මාපු එක තමයි බලන්න තියෙන නිසා මේ ආශ්‍රව ධර්ම මේ විදිහටම භූමිකාව රංගපාද්දී අනේ මගේ හිත පස්සට නොයාවා. අනේ මගේ හිත මේක බලා ගන්න ශක්තිය මට ලැබේවා. ඒකටයි මම ඊයේත් භාවනා කරේ. ඒකටයි මම දන් දුන්නේ. ඒකටයි මම සීල් රැක්කේ. ඒකටයි මම සමාධි කෙරුවේ. ඒ සීළු ශක්තිය නිසා මට මේක බලන්න ලැබේවා කියලා ඒ ආශ්‍රව ධර්ම සහ අනුශේධ ධර්ම විශේෂයෙන්ම ආශ්‍රව ධර්ම ගත්තොත් ඒක දිහා ඒ අභීත බැල්ම මහ පුදුමාකාර ශක්ති ජනක දෙයක්. ඒක නිසා කියන්න පුළුවන් ධර්මදේශනා නතර කිරීමක් වශයෙන් යම් දවසක මේ යෝගාවචරයා ඒ භාවනා කරගෙන එනකොට මේ මතුවෙන හොල්මන් ඒ එක එක භූමිකා රංගන දිහා බලලා මේ ආශ්‍රව මෙවුවා ආශව ධර්ම මෙවුවා මම දකිනවා මෙවදා මට පේනවා කියලා දැක්කොත් භාවනාවට ඉඳගත්ත මනුස්සයා නෙවෙයි නැගිටින්නේ. සම්පූර්ණ වෙනසක් ඇති වෙනවා. ඒ මනුස්සගේ එදා තමයි ඉස්සල්ලාම වතාවට ජීවිතේ රුචි අරුචිකම් වල වෙනසක් වෙන්න පටන් ගන්නවා. පෞරුෂත්වයේ වෙනසක් වෙන්න පටන් අරගන්නේ. සීලබ්බතේ ඉඳලා සීලයකට වැටෙන්නේ එදා තමයි. ඒ වගේම යෝග ජීවිතයේ ජීවත් වෙන චිත්තක්ෂණය සජීවි ධර්ම චිත්තක්ෂණය මේක ඇති වුණොත් ඒ ආශ්‍රව ධර්ම එනකොට ඒක අඳුනගත්තොත් ඒ චිත්තක්ෂණය විතරක් මේ ජීවිතේ නිවන් දකින්න බැරුව මැරිලා ගියත් ඊගාව චිත්තක්ෂණයේ දක්වම අලුයට ගිනි පුපුරක්සේ යෝගාවචරය අරසා කරනවා. ඒ දකින්න දැක්ම මකන්න පුළුවන් ශක්තියක් එයාගේ මතකෙන් අයින් කරන්න පුළුවන් ශක්තියක්. ඒ නිසා අපි උනන්දු වෙන්න ඕනේ මේ වැඩ කරගෙන යන ගමන් ආගමික ධර්මික වැඩ කරන ගමන් මේ වටු පිට තියෙන පිට කාටු අයින් කරලා කාටුවත් අයින් කළා හරියට ගොබේටම බහැලා මදේටම බහැලා ඒ බාධක ධර්ම මතුවෙනකොට ඒවට බය වෙලා පස්ස ගහලා යනවා වෙනුවට තමන්ගේ සීලය සීපත් කළා සමාධිය සීපත් කරලා ඊයේ දක්වාම ආපු ශක්තිය ඉදිරිපත් කරලා මේක හරහා මම මේක විනිවිද දකින්න ඕනේ විනිවිද බලන්න ඕනේ කියලා ඒ දැක්මන තමයි ඇත්තටම විපස්සනා කියලා කියන්නේ එහෙම දකින්නකොට යෝගාවචරයට හම්බ වෙන්නේ තාම කෙලස් බවටපත් වෙච්ච නැති නොදැක්කොත් කෙලස් විය හැකි ආශ්‍රව ධර්ම තමයි ඒ සංවරය තාම කෙලස් වෙලා නැහැ. නොදැක්කොත් කෙලස් වෙන්න පුළුවන්. මේ සංවරය තමයි බුදුරජාණන් වහන්සේගේ සුවිශේෂී සොයාගැනීම. අනිත්‍යව ඇත්තටම ওই නීවරණ ධර්මයටපත් වෙනවා සීලය වගේ වුණා. ਸਰවචන්සේ පහළ වෙන්නේ ඉස්සලක් තිබුණා. නමුත් ਸਰවචන්සේ ඔක්කොම පදනම් කරලා හරියටම මෙහෙවැව්වා. මෙහෙවල ඉවරලා ඒ හිතේ තාම කෙලස් වෙලා නැහැ. කෙලස් වෙන්න පුළුවන්. ඔල්මන් කරන මේ ධර්ම ඇවිල්ලා ඒ ධර්ම ධර්ම වශයෙන් දැක ගැනීම දැක ගැනීමමයි ඒ ලෙඩේට උත්තරේ කියලා දස්සනාව පහ තබ්බා කියලා ਸਰවචනාංශයේ සංයෝජ ධර්ම තුනක් අඳුරගෙන තියෙනවා. ඒකේ පළවෙනීම සඳහන් වෙන්නේ මේ සක්කාය දිට්ඨිය. සක්කාය දිට්ඨිය සක්කාය දිට්ඨිය වශයෙන් දැකීම ඒ වගේම සීලබ්බත පරාමාස කියලා මෙතෙක් කල් අපි බයට සිල් රැක්කට දැනුයි හික්මීම කියන එක තේරෙන්නේ සීල ශික්ෂා සමාධි ශික්ෂා ප්‍රඥා ශික්ෂා වශයෙන් මෙතෙක්ල් කරපෙව්වා මේ චාරිත්‍රයට කරපෙව්වා ඒ විචිකිච්ඡාවකින් තොරව මම මේ යන ගමන කවුරු අසනසන්නන එකක්වත් කාගවත් ලාභ සත්කාර ප්‍රෝජන පිංස නෙවෙයි ඒගොල්ලෝ මේ තිබු පියවර ටිකේ ප්‍රතිඵල තියෙනවා මම මට නොසලී යන්න පුළුවන් කියලා ඒ තක්කාය දිට විචිකිච්ඡා සීලබ්බත පරමාස කියලා කියන්නේ දසනා පහතබ්බ ආශ්‍රව ධර්ම දකින්න එක පළවෙනි සැරේට වෙනකොට හතියට ගලකට ගහලා ගහලා ගහලා ගහලා විශාල ගලක පළවෙනි පැලිර ගියා වගේ. නමුත් පළවෙනි පැලිර ගියාට මේක දෙපැත්තට කරන්න අලවංගුව බස ගන්න බෑනේ. ආයෙත් ගහන්න ඕනේ. ගහලා ගහලා ගහලා හරියට දැනගන්න ඕනේ පැලිර ගියයි කියලා ඊට පස්සේ ඒකට කුණ්‍යක් තියලා ඊට පස්සේ මේ අලවංගුවත් තියලා මේක පලන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ යෝගාවචරය ආයේ පැලිර ගිය බව දැනගෙන කුඤ්ඤ තියලා කට ඇරව ගන්න ටික ඔක්කොම වැටෙන්නේ සීක ප්‍රතිපදාව. සෝවන් වෙච්ච කෙනෙක්ගේ වැඩවලට ඉස්ලාම යෝගාවචරය තේරුම් අරගන්නවා මට පුළුවන් මෙච්චර බරපතල මේ ආශව ධර්ම විශේෂයෙන්ම දසන පහතබ්බ ආශව ධර්ම මට ගෙවන්න පුළුවන් කඩන්න පුළුවන් කියලා විශ්වාසය ඇති වුණාට පස්සේ ඒ පුද්ගලයාගේ තියෙන සුවිශේෂීතාවය තමයි යාට කවදාකවත් නැතුව තමන්ගේ සීලය පිළිබඳ නොසැලෙන ශ්‍රද්ධාවක් එන්න ගන්න. මෙතිකල් තිබුණේ බුද්ධ ධම්ම සංඝ කිරේ සද්ධාවනේ. ඒක බාහිරනේ. එදාට එන්න පටන් අර ගන්නවා මේකට මම සන්නාය බැඳගත්ත සෙබලෙක්. මම මෙතෙක් ගෙනාපු මගේ ක්‍රමසා විදි ටිකක් තියෙනවා. සීලයක් තියෙනවා. ඒ සීලෙ පින්මද විශ්වාසයෙන් එන්න පටන් අරගත්තාම එයාට අවෙක්කප්පසාදේ කියලා බුද්ධ බුදුහාමුදුර කිරේ අවෙක්කප්පසාදේ ධර්මයේ කෙරේ අවෙක්කප්පසාදි කියන්නේ නොසලින සද්ධාව සංඝයා කෙරේ නොසලින සද්ධාව සහ තමන්ගේම සීලය කෙරේ ඇති වෙන සද්ධාව තමයි ඇත්ත වශයෙන්ම කියනවා නම් ඒ මනසට පෞරුෂත්වයක් වෙන්නේ. එතකම්ම අපි බෝධි පූජා දෙනවා. එතකම්ම අපි පිරිතුල් ගැට ගන්නවා. එතකම්ම අනේ දෙයියනේ කියලා අපි යදිනවා. ඔක් කවදා හෝ තමන්ගේ සීලය ඉස්සර කරගත්තට පස්සේ ඒ මනුස්සයාට දෙයියොත් වනිනවා. බුදුමුත් වනිනවා කතරගම දෙයියන්ට ඉංජු ඉංජු කියලා කතා කරතයි කියලා. ඔය දෙගිලා පූජාවට තියන්න ඕනේ නැහැ. මගේ වැඩේ කරලා දීපන් කිය හැකි මොකද අපි සීලෙක ඉන්නේ. හැබැයි මේ සීලේ පාවා දීලා දෙයයන්ට දන ගහන්න ගියොත් දෙයයන්ටත් මං හිතන්නේ කකුල් දෙක පන්නේ නැතිලා යයි. මෙච්චර මනුස්සකමක් හම්බෙලා මෙච්චර සීල් දකින මිනිස්සු ඇවිල්ලා මේ මං ඉස්සරහා දන ගහලා මොනවද ඉල්ලන්නේ? මන්ට ඉංග්‍රීසි ඉගෙන ගන්න පොඩ්ඩක් උදව් කරන්න බෑ. මට පිටරට යන්න මේ chance එකක් කරන් දෙන්න බෑද? මට බබෙක් හම්බ වෙන්න උදව් කරන්න බැරිද කියලා අනේ එදාට තමයි අපිට තීරණ පටන් අරගන්න මෙච්චරක් ශක්තිමත් මෙච්චරක් බලවත් මේ ධර්මයක් තියාගෙන අපි විහිං ඒක පාච්චල් කරගන්නේ තමන් පිළිබඳ තමන්ගේ විශ්වාසය. ඒක එන්නේ හොඳට මතක තියාගන්නේ දර්ශනා පහතබ්බ වශයෙන් සීලබ්බතයත් සීලයත් කියන දෙක හොඳට තේරෙනවා. මේ වැඩේට ඕන කරන්නේ මෙච්චරයි. ඉන් අමතර දේවල් අතිශෝක්ති. ඒවා නිකන් සෝබනේ විතරයි. මේකට ඕන කරන්නේ මෙච්චරයි කියලා සීලේක අවශ්‍යතාවය තමයි තේරෙනවා. ඒකෙ මෙතෙන්ට යනකොට Tamanගෙම සැකය මම ඉස්සරහට යන්නේ පස්සට යන්නේ මේ සැකේ පුදුමාකාර කාබාසිනිය කරන දෙයක්. මේ සැක නිසක වෙනවා. ඒ වගේම මේ මම ආයේනේ මම ඉස්සර කරගන්න ගති දුර වෙන්න පටන් ගත්තට පස්සේ ඒ පළවෙනි පැලිර ගලේ පැලිර තීරණාත්මකයි. ඒක නිසා අපි මේ වැඩමුළුවෙන් උත්සාහ කරන්න තියෙන්නේ අර ඉස්සල්ලාම වදාවට ආශ්‍රව ධර්ම දැකලා දැනගෙන මේක ආශ්‍රව කියලා හඳුනා ගන්න පුළුවන් නම් මම හිතනවා ලොකු ජයග්‍රහණයක් කියලා. නිසා මේ පළවෙනිම ධර්ම දේශනාවේදී මම ප්‍රාර්ථනා කරනවා සීළු දිනාටම මේක හුඟක් මහන්සි වෙච්ච පිරිසක් ඉන්නේ. සීළු දිනාටම මේ ගෙනාපු දේවල් මුදුන්පත් කරගෙන කෙලස් කෙලස් වශයෙන් ආශ්‍රව ආශ්‍රව වශයෙන් දැනගැනීමේ ශක්තිය ධෛර්යය පිණිස මේ ධර්ම දේශනාවත් හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. සීළු දිනාටම සනසි මුදා වේවා කියලා ප්‍රාර්ථනා